හොඳයි තෙරුවන් සරණයි හැමදෙනාටම හැමදෙනාමත් මේ තමත්ම ගෞරවයෙන් අපි අද දිනේදීත් සතියේ ඉරිදා දිනයන්හි පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගන්නවා අද 2019 වර්ෂයේ පෙබරවාරි මාසයේ 17 වෙනිදා අද දවසේදීත් අපි තම ගෞරවයෙන් සත්‍යීතුමාට හැමනම් ආරාධනා කර සිටමු අපි මේ කරමින් පවත්නා සූත්‍ර දේශනාව අපි සතියේ අවසන් වුණා සත්‍යීතුමාට ආර්දනා කරන්නම් එහෙනම් අද දවසේදී අපි දෙවනුව යෙදී ඇති දීගනිකයි සූත්‍ර දේශනාව සාකච්ඡාවට ගමු කියලා තිරුවන් සරණ සිතුවන්නේ. සම්මා සම්බුද්ධ සරණයි අපි තථාගතයන් වහන්සේට සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට ඒ වන්දනීය වූ මහණීය වූ ගෞරවනීය ශාස්ත්‍රඥ වහන්සේට নমස්කාර කරමු. අද ධර්ම සාකච්ඡාව සඳහා දෙවෙනි සූත්‍රයේ දීඝනිකායේ සීලඛණ්ඩ වර්ගයේ සාමාන්‍ය ඵලසුත් දිග සූත්‍ර මේක තේරුම සාමාන්‍ය ඵල සූත්‍රය කියන එකේ තේරුම ශ්‍රමණ භාවයේ තියෙන වාසි නැත්තම් ප්‍රතිඵල. ඒක තමයි මේකේ කතා කරන්නේ. එතකොට අනුපුබ්බ ප්‍රතිපදාව තියෙනවා කියලා නමුත් ඒ ඔක්කොම පිළිවෙලට යන්න ඕන කියලා නීතියක් නැහැ කියලා පේන ගත්තා. අවසාන தත්වෙට දක්වා ගිහිල්ලා තමයි පරම සත්‍ය අවබෝධය කරන්නේ කියන එක නෙවෙයි කියන්නේ මේක. අපි මනමින් තේරුම් ගන්න සමහර කොටස් වලට වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ. ඒවම් මේ සුතං මා විසින් මෙසේ අසන ලදී ඒකං සමයං භගවා රාජගහේ විහෙරති. තථාගතයන් වහන්සේ රාජගහ නගරේ මගධයේ රාජගහ නගරයේ ජීවකස්ස කෝමාර භච්චස්ස අම්බවණි. ඒ ජීවක වෛද්‍යවරයා විසින් බුදුරජාණන් වහන්සේට පූජා කරපු අඹවණේ විශාල භික්ෂු පිරිසක් සමග 1250ක් විතර භික්ෂුන් වහන්සේලා සමග උන්වහන්සේ වැඩ සිටිනවා. තේන කෝපන සමයේන ඒ කාලයේ රාජා මාගදෝ අජාත සත්තු ඒ අජාත සත්‍රු මාගද රජතුමා වේදේහි පුත්‍ර කියලා කියන වේදේහි පුත්‍ර වූ මගධ රාජ්‍ය අජාත සත්තුතුමා තදහු පෝසතේ පන්නරාසී ඒ පසළොස්වක් පොය දවසේදී කොමුදියා චාතුමාසිනියා පුන්නාය පුන්නාය රත්ත්‍ය ඒ ඕම් පිරිපුන් පොසොල් පොය දවසක රාත්‍රියේ රාජාමච්ච පරියුතු රාජ්‍යාමාත්‍යවරුන් පිරිවරාගෙන උපරිපාසාද වරකතු ඉහළම මාලයේ ඉඳගෙන හිටියා වාඩි වෙලා හිටියා කවුරු සඳ ඇති රාත්‍රියක අත්කෝ රාජා මාගදු අජාත සත්තු ඒ අජාත සත්තු සහ මගධ මහරජතුමා වේදෙහි පුත්‍ර අජාතසත්තු තදහපෝසතේ උදානං උදානේස යට සතුටු වාක්‍ය ප්‍රකාශ කළා සමනීයවත බෝධෝසිනාරත් මේ පිරිසිදු රාත්‍රිය හරිම රමණීයයි අභිරූපාවත දෝසිනාරත් අතිශයින්ම ලස්සනයි දර්ශනීය දර්ශනීයයි වත බෝධෝසිනාරත් දෝසිනා කියන්නේ පවිත්‍ර පිරිසිදු රාත්‍රිය කියන එක. දෝෂිනා රාත්‍රිය. පාසාදිකාවත බොහෝ දෝෂිනා රාත්‍රිය. මේ බොහොම හිත මනාප කරන රාත්‍රියක් මේ හඳ ඇති රාත්‍රිය. ලක්ඛඤ්ඤාවත බොහෝ දෝෂිනා රාත්‍රිය. මේ රාත්‍රිය යමක් තේරුම් ගන්නට හොඳ රාත්‍රියක් වගේ තේරෙනවා. කන්නුකජ්ජ සමනං වා බ්‍රාහ්මණං වා පරිපාසීයාම අපි අද කවර ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණෙද්ද අප අප ගිහිලා හමු වෙන්නේ යන්නෝ පෛරුපාසිතෝ චිත්තම් පසේ දෙය ඒ ඇසුරු කිරීම නිසා අපි හිත පැහැදෙනවා නම් අපි හිත පැහැදෙන ගෞරවණීය කෙනෙකු ළඟට අපි යම් ඒක තමයි සරල තේරුම එයා කිව්වා ඊට පස්සේ නැතික මා වැඩි විස්තර කරන්න එක එක මාත්‍යවරු එක එක යෝජනා කළා ඒ කාලේ ප්‍රසිද්ධම ඒ රද්දිගහ නගරේ ඉන්නේ මේ රාත්‍රියේනේ ඈත වෙන පළාතකට යන්න බෑ ඒතර සමහර අමාත්‍යවරයෙක් කිව්වා පූර්ණ කාශ්‍යප ඇත්ත බලන්න පුළුවන් සමහරත් කිය මස්කිරින් ගෝසාල් බලන්න පුළුවන් අපි දන්න සත්‍යාස්ත්‍ර කියලා සමහර එක අජිත් චේසක හම්බෙන්න පුළුවන් ප්‍රකෘත කාත්‍යායන ඊට පස්සේ සංජය බෙල්ලස්ට පුත්‍ර ඊට පස්සේ ජෛන මහාවීර ඔය හය දෙනා ගැන කිව්වා අපි අර පසුගිය කාලෙකත් ඒක ඉගෙන ගත්ත මෙතන අජාතසත්තුමා කියන හැටි ටිකක් වෙනස් ඊට පස්සේ ඒ හය දෙනා ගැනම ඒක අමාත්‍යවරු එහෙම කිව්වහම ඒ කියනකොට අර ජීවක ඒ කොමාර් බච් ජීවක වෛද්‍යතුමාත් එතන හිටිය අජාසත්තු රජතුමා ළඟම වේදී පුත්‍ර බොහොම නිශ්ශබ්ද හිටියා එතකොට අතකෝ රාජා මාගදෝ අජාත සත්තු වේදී පුත්තු මගද මහා මහරජේ අජාත සත්තු වේදී පුත්‍ර ජීවක කුමා කොමාර් බච්චතුමාට මෙහෙම කිව්වා ත්වම්පන සම්ම ජීවක කින්තුනි යහළු මිත්‍ර ජීවක ඇවිලා නිස්සබ්ද ඉන්නේ. බිමාලිගාව ඉහළ මාලේ කියන කතාවක්. එතකොට ඒ ජීවක කියනවා අයන් දේව රජතුමනි භගවා අරහං සම්මා සම්බුද්ධෝ භාග්‍යවත් වූ ඒ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ අම්හාකං අම්බවනේ විහෙරති මහතා භික්ඛු සංඝේන සද්දෙන් අපේ අඹවනේ විශාල භික්ෂු පිරිසක් සමග භික්ෂුන් වහන්සේලා 1250 ක සමග වැඩ ඉන්නවා. සංකෝපන භගවන්තං එවං කල්යාණෝ කිත්ති සද්දු අබ්බුග්ගත. ඒ භාග්‍යතුන් වහන්සේගේ මේ බඳු පිරිසිදු කීර්තියකුත් පැතිරලා යනවා. සෝ භගවා ඒ භාග්‍යතුන් වහන්සේ අරහං අපේ ගුණ සිල් දන්නවා සියලු පවුන කරන්න නැති කෙනෙක් කවර පවක් හෝ හුදකලා හෝ රහසින් හෝ පිට එලි පිටදී හෝ කරන්නේ සම්මා සම්බුද්ධයි විද්‍යා චරණ සම්පන්නයි විද්‍යාවන්ගෙනු දැනුමෙනුත් ඒ වගේම ආචාර ධර්මනුත් පරිපූර්ණයි සුගතයි මිහිරි කතා කරනවා යහපත් පැවතුම් තියෙනවා යහපත් ගමන් තියෙන්නේ ලෝකවිදු නොදන්නා දෙයක් ලෝකේ පිළිවෙත් නැහැ අනුත්තරෝ ප්‍රසිද්ධම්ම සාර්ථි. හික්මවන් හික්මවන්නට පුළුවන් නැත්te ඉක්මවන්නට ඊට වඩා වැඩි ගුරුවරයෙක් නැහැ. සත්තා දේ මනුස්සානම් මිනිසුන්ට විතරක් නේ දෙවියන්ටත් උන්වහන්සේ මගේ පෙන්වන්නේ බුද්ධෝ උන්වහන්සේ සියල්ල අවබෝධ කරගෙන තියෙනවා අනිත් අයට අවබෝධ කර දන්නවා භගවා ඒ වගේ මහා පුණ්‍යවන්තයි රූපවන්තයි රමණීයයි එහෙම කිව්වහම එහෙම කියලා කියව තන් දේවෝ භගවන්තම් පෛරුපාසිතී. දේවයන් වහන්සේ ඔබ වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේ ඇසුරු කරන කරනවා නම් හොඳයි. අපේව නාම දේවස්ස භගවන්තම් පෛරුපාසුතෝ චිත්තම් පසේදෙය. මේ භාග්‍යතුන් වහන්සේ ඇසුරු කරන ඔබතුමන්ගේ හිත බොහෝ පැහැදේවා කියලා ප්‍රාර්ථනාවකුත් කළා. තේනෙහි සම්මජීවක තුර ඒ වේදෙහි පුත්‍ර අජාත සත්‍රුන් කියනවා තේනෙහි සම්මජීවක එහෙනම් මිත්‍ර ජීවක හත්‍යානානි කප්පයි කප්පාපේහි ලෑස්ති කරන්නේ මේ අස් මේ ඇත්‍යානාවල් ඒවන් දේවාති කෝ ජීවකෝ කෝ බර්බච්චෝ එහෙමයි දෙවන් වහන්සේ කියලා ජීවක ඒ මගද මහරජතුමාට කියලා විශාල සිය ගානක් යාන යොදාගත්තා. එකලා රජතුමාගේ ඇතත් ලැස්ති කරලා කිව්වා වෙලාව හරි කප්පිකානිකෝ දේව හත්යානානි යසදානි කලම්බඤ්ඤසි. ඔක්කොම මේ ඇත්‍යානාවල් ලෑස්ති 500ක් විතර අපි දැන් යන්ත සුදුසුයි යන ගමන සඳහා කියලා. අසකෝ රාජාමාග දෝ අජාත සත්තු ඒ වෙලාවේ මගද මහරජා අජාත සත්‍රු වේදෙහි පුත්‍ර පංචසුහත් තිනිකා සතේසු පච්චේකා ඉතිෝ ආරෝපිත්වා ඒ එක එක මේ ඇතුම් පිටට ඇතින්නම් පිටට ඒ මේ යාගේ බිසෝවරුත් නැග්ගගෙන රජතුමාගේ මංගල හස්තියා කියලා සාමාන්‍යයෙන් කියන්නේ එයාගේ පිට නැගලා ගියා ඒ පන්දන් එළිය අරගෙන රාජ භාටුත් ඕන් සරන් ඉන්නතිව ඒ ජීවක කොමාර භත්තිගේ අඹ වනයේට ගියා. ඊට පස්සේ ලං වෙනකොට මගද අමාත්‍ය අජාත සත්‍රුට ඒ වේදෙහි පුත්‍ර එයාට අඹ වනයේට කිච් වෙනකොට අහුදේව භයං බයක් ඇති වුණා චම්බිතත්තා එයාට ඇඟ වෙවුලලා ගියා ලෝමහංස ලොමු දැහැ ගැන්වුණා අතකෝ රාජා මාගදෝ අජාත සත්තු වේදී පුත්තු භීතෝ සංවිග්ගෝ ලෝමහත් ජාතු බය වෙලා කොමාර භච්චර කිව්වා එම් බය වෙන්න හේතුකුත් තියෙනවා අප දන්නවා ඒවා මෙහෙම කිව්වා කච්චි සම්ම ජීවකන වංචේසි මිත්‍ර ජීවක ඔයා මාව රැවැට්ටුවා නේද කච්චමන් සම්ම ජීවකන පලම්බේසු. ඔයාම පාවා දැන්ට නෙවෙයි දහදාන්නේ මා. කච්චමන් සම්ම ජීවකන පච්චත්තිකානන්දේශි. සතුරන්ට බාර දෙන්න නේද මේ හදන්නේ කියලා කිව්වා. කතන් විනාම තාව මහතෝ බික්කු සංගස්ස අද්ද තේලසානම් බික්කු සතානන් නේ කිපිත සද්දෝ භවිෂති උක්කාසිත සද්දෝ නනිග්ගෝසෝ භික්ෂුන් වහන්සේලා 1250ක් විතර ඉන්නවා නම් මේ කැසි කහින හඩක්වත් මේ කිඹුමක් යන හඩක්වත් කවුරු සද්දයක් නැත්නම් ලොකු නිශ්ශබ්දතාවයක් ඇයි කියලා හෙව්වා. එතකොට ජීවක කියනවා බොහෝ බොහොම හොඳ දේවල් අපිට ඉගෙන ගන්නට සාකච්ඡා කරන්නට. මා භායි මහරජේ මහරජතුමනි බය වෙන්න එපා මා භායි මහරජ මහරජතුමනි බය වෙන්න එපා. නැත්තම් දේව වංශේ උට වංචාවක් කරන්නේ නැහැ. පලම් පලම් පලම්භාමි රැවටිල්ලක් කරන්නේ නැහැ. නැතන් දේ පච්චත්තිකානන්දේමි සතුරන්ට පාවා දීමක් කෙරෙන්නේ නැහැ අභික්කම් මහරජ ඉදිරියට යන්න. අභික්කම් මහරජ ඒතේ මණ්ඩල මාලේ පදීපා ජායන්ති. මේ මණ්ඩල මාලේ ඉහළ මාලේ පහන් දැල් වෙනවා. ජායති කියන ක්‍රියාව ඉගෙන ගන්නට වැදගත් වෙනවා. අතකෝ රාජා මාගේ ධජාසත්තු වේදීපුත්තු ඒ වෙලාවේ වේදීපුත් රාජාත සත්‍රුන් මගධ මහ රජතුමා යාවතිකා නාගස්ස භූමි නාගින ගන්වා නාගවච්චෝ පච්චාරෝ හිත්වා ඒ යන්න පුළුවන් දුරක් ඇතා පිටින් ගිහිලා ඇතාගෙන් බහැලා පත්තිකෝව පයින්ම යන මණ්ඩල මාලස්ස ద్వාරම් ඒ මණ්ඩල මාලේ ඒ කියන්නේ විශාල ශාලාවක් තියෙන ඇති එතෙන්ට ගියා. උපසංකමිත්වා ජීවකං කෝමර බච්චං ඒසෝච. එතකොට ළඟට ගිහිල්ලා ජීවකට ඇහුවා කෝමාර බච්චරේ කිව්වා කහම්පන සම්ම ජීවක භාගවා කොහෙදී භාග්‍යතුන් වහන්සේ ඉන්නේ කියලා ඇහුවා එතකොට එයා කිව්වා ඒසෝකෝ මහරජා මේ ඉන්න මහරජතුමනි ඒ භගවා මජ්ජිමන් සම්බන්නේ සායේ මැද තියෙන කුළුණ ඇස්ට හේතු වෙලා හරි හේතු වෙලා නැන්න බුදුහාමර හේතු වෙන්න එකපාරම පුරත්ථාබි මොකෝ ඉදිරියට මූණ දාලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේ නිසින්නෝ පුරක්කතෝ භික්ඛු සංඝස් භික්ෂුන් පිරිවරාගෙන අර භික්ෂුන් පිරිස දිහා බලාගෙන ඉදිරිය බලාන වැඩි ඉන්නේ භාග්‍යතුන් වහන්සේ තමා කිව්වා එතකොට අතකෝ මහරාජ අතකෝ රාජා මාගදෝ අජාසතු වේදෙහි පුතු වේදෙහි පුත්‍රේ මගද මහරජතුමා අජාසු සත්‍රුම් යන භගවතේ උපසංකමි භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා උපසංකමිත්වා ඒකමන්තං අට්ඨාස පැත්තකින් හිටගත්තා ඒකමන්තං තිතෝකෝ රාජා මාගදෝ අජාසතු වේදි පුතු තුන්හි භූතං තුන්හි භූතං බික්කු සංඝං අනුවිලෝකිත්වා ඒ නිස්සද්ද බොහොම නිස්සද්ද ඉන්න භික්ෂු සංඝයා දිහා වටපිට බලලා හිටගෙන හිටියේ මෙහෙම කිව්වා රහද මේ විප්‍රසන්නම් ඒ කියන්නේ නොකලඹුණු පොකුණක් වගේ නිශ්චල වූ භික්ෂුන් වහන්සේලා දැක උදානයක් කිව්වා ඉමිනාමි උපසමේන උදායි බද්දෝ කුමාරෝ සමන්නාගතෝ හෝති යේන ඒ තර උපසමේන භික්ඛු සංඝෝ සමන්නාගතෝ මේ භික්ෂු සංඝයා යම් විදිහක ශාන්ත භාවයකින් යුක්ත නම් උදායි බද්ද මගේ මාගේ පුත් උදායි බද්ද එවන්දි ශාන්ත භාවකින් යුක්ත වේවා කියලා ප්‍රාර්ථනා කරා අගමා කෝතුම් මහ රජයතා ප්‍රේමා මහරජ ඔබේ හිතෙත් ආදරේ තියෙන පැත්තට ගියා නේද කියලා බුදුහාමුදුරුවෝ එයාට කිව්වා. පියෝ මේ බන්තේ උදායි බද්දෝ කුමාරු ස්වාමීනි මේ උදායි බද්ද කුමාරයා මට බොහෝම ප්‍රියයි. ඉමිනා මේ බන්තේ උපසමෙන් උදායි බද්දෝ කුමාරෝ සමන්නාගතෝ හෝතු. ඒ උදායි බද්ද කුමාරයා මේ බඳු සංවර භාවයෙන් සංයම භාවයෙන් මේ භික්ෂු සංඝයා වගේ ශාන්ත භාවකින් යුත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒවා හොඳ දේවල් හිතා ගන්නට මොකද එයාගේ ඉතිහාස අපි දන්නවා. අතකෝ රාජා මාගධ අජාත සත්තු වේදෙහි පුත්තෝ ඒ මගධ රජතුමා අජාත සත්තු වේදෙහි පුත්‍ර භාග්‍යතුන් වහන්සේට নমස්කාර කරා දැන් මෙයාට අර නිස්සද්දතාවය ගැන හිතා ගන්නවත් බැරි වෙන එක එකපාරට කිව්වේ පුතා මේ විදියට ඉන්නවා නම් හොඳයි කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේට වැඳලා භික්ෂු සංඝා සංජලෙන් පනාමෙත්තා භික්ෂු සංඝයාටත් ඇඳිලි බැඳලා নমස්කාර කරලා පැත්තකින් වාඩි වුණා. ඒක මන්තා නිසින්නෝකෝ රාජා මාගදෝ අජාත සත්තු විදේහි පුත්තු භගවන්තං ඒතද වූච භාග්‍යතුන් වහන්සේට ඊට පස්සේ කියනවා යා මම ප්‍රශ්නයක් ප්‍රශ්න තියෙනවා මම ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද වෙලාව තියෙනවාද මට අවසර දෙනවාද සතේ මේ භගවෝකා සංකරෝති පඤ්ඤස වේජ්‍යා කරනාය භාග්‍යතුන් වහන්සේ වෙලාව ගන්නවා නම් ඒක මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නට මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න කියලා පුච්ච මහරජ යදා කංකසි බලාපොරොත්තු වෙනවා නම් ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්නය අහන්න කිව්වා. මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ ඒ කාර්ය ඒ කියන දේ පටන් ගන්න මෙන්න මෙතනින්. දැන් උතෙක් කාවේ අපි කතන්දරේ. සාමාන්‍ය ඵල කිව්වේ ඒ ශ්‍රමණ භාවයේ තියෙන ප්‍රතිඵලයන්. රජතුමා අහන ප්‍රශ්නේ තනුව තමයි ඒකේ මේ විස්තරේ ඉන්නේ. යථානුකෝ ඉමානි භන්තේ පුතු සිප්පායතනානි. ස්වාමීනි මේ ලෝකේ එක එක ශිල්ප ක්‍රම තියෙනවා. ශිල්ප ශාස්ත්‍ර තියෙනවා. එතකොට එයා කියන්නේ ඒ කාලේ තියෙන ඒවා. මම ඒ ඔක්කොම කියන්නේ හස්ති ශිල්ප තියෙනවා. ඒ වගේ අස්වාරෝහක ශිල්ප තියෙනවා. රත රත මොකක්ද යුද්ධ සමා සමානම කියන්නේ හතිකා දනුග්ගහ මේ රත වලින් ගිහිල්ලා කරන යුද්ධ තියෙනවා. ඊට පස්සේ දනුග්ගහ දුණු වලින් අරගෙන කරන වැඩ තියෙනවා. චේලකා චලකා ඒ වගේම ඒ ඒ ඇත්තන්ට දෙදී කාර්ද හමුදාවේ ඇත්තන්ට ඒ ඒවා කර මේ මේ පෙරමග යන්නට ඉන්න කට්ටිය ඉන්නවා පොඩි අරගෙන ඊට පස්සේ කට්ටියට අවශ්‍ය තැන් සපයන අයත් ඉන්නවා කොහෙද ඉන්න ඕනේ කොහෙද ඉන්න ඕනේ කියලා පින්ඩ දායකා ඒ කට්ටිය කෑම සපයන අය ඉන්නවා මම ඔක්කොම කියන්නේ ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි ඒක ඒ කාලේ තිබිච්ච ඒ රැකියාවන් ගැන කියන්න. මෙන්න මේවා මේවා කරනා ඉන්නවා. එක එක රැකියාවන් තියෙනවා. අපි අපි ගත්තොත් ගුරුවරු ඉන්නවා, නීති වේදීන් ඉන්නවා, එහෙම වෛද්‍යවරු ඉන්නවා, සල්ලි වෛද්‍යවරු ඉන්නවා, බස් එළවෙන ඇස්තු ඉන්නවා, ට්‍රක් එළවෙන ඇස්තු ඉන්නවා, ටැක්සි එළවෙන ඇස්තු ඉන්නවා, කාර්යාල වැඩ කරන ඇස්තු, දේශපාලනය කරන ඇස්තු ඉන්නවා, සුද්ධ පවිත්‍ර කරන ඇස්තු ඉන්නවා. එක එක රැකියාවන් තියෙනවා නර්ස් ලවා ගෑයින් අපි හිතමු ඒ වගේ කියනවා කියලා දැන් කාලේ. උතුරු බුදුහාමි ගන්නවා මේ සාමාන්‍ය ලෝකේ මිනිස්සු රැකියාවන් කරනවා. ඒ රැකියාවන් කරලා තේ දිත්තේව ධම්මේ සම්දිත්තිකං සිප්පපලං උපජීවන්ති. ඒ කට්ටිය මේ ජීවත් ඉන්න කාලය තුලදීම ඇහැට දකින්න පුළුවන් අත්දකින්න පුළුවන් ප්‍රතිඵල විඳින එකට. තේ තේන අත්තානම් සුඛෙන්ති පීනන්ති. තමන් සුවසේ ජීවත් වෙනවා තමන් තමන්ම පිනනවා. මාතා පිතරෝ සුඛෙන්ති පීනන්ති. අම්මා තාත්තාට සැප දෙනවා සතුටු කරනවා. පුත් දාරං අමුදරුවන් සුවසේ සලසනවා එයතු පිනවනවා. මිත්තා මාත්‍යේ මිත්‍රයන් අමාත්‍යයන් තමන්ගේ මිත්‍රයන් එහෙම සුකෙන්ති පීනන්ති සමන බ්‍රාහ්මණයන්සු උද්ධාකිකං දක්ෂිනම් පතිතපෙන්ති ඒ මුල් කොටස දක්ෂිනාවක් හැටියට සමන බ්‍රාහ්මණයන්ට පිළිටවනවා සෝවාග්ගිකං සුඛ විපාකං සග්ග සංවතෙන්කං ස්වර්ගයට යන්න පුළුවන් වෙන සුඛ විපාක දෙන මරණ මතු හොඳ තැනකට යන්න පුළුවන් වෙන පින්කම් කරනවා අර එක එක හැකියාවල් කරලා ඔන්න ප්‍රශ්න ඊට පස්සේ අහන්නේ. සක්කානුකෝ භන්තේ ඒව මේව. මෙන්න මේ විදිහටම එක එක හැකියාවල් කරලා තමන් මිනිස්සු සල්ලි උපයලා කරන මේ තමන් සමන් සතුටින් ඉන්නවා අම්මා තාත්තට උදව් කරන සතුටින් තියන්න හදන ඇත්තන්ට ඒ වගේම ධර්මල්ලම් ඒ වගේම ඥාති මිත්‍රන් හිතයිෂීන් ඒ වගේම දන් පහන් දීම් වගේ සෙලබසින් කිව්වොත් ඒ වගේ දේවලුත් කෙරෙනවා. ඒ විදිහටම භාග්‍යතුන් වහන්සේ දිත්තේව ධම්මේ සම්දිත්තිකං සාමාන්‍ය ඵලම් පඤ්ඤපේත. පුළුවන් ද ස්වාමීනි මේ ආත්ම භාවයේදීම නැත්තම් අත්දකින්න පුළුවන් සාමාන්‍ය ඵල තියනවාද කියලා කියන්න පුළුවන්ද කියලා. ඒක තමයි ප්‍රශ්නේ දැන් මේ සූත්‍රේම සාමාන්‍ය ඵල සූත්‍රය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ ප්‍රශ්නේ තවත් ඇත්තන්ගෙන් ඇහුවද කියලා. මතකයක් තියනවද ඇහුවාද කියලා. එතකොට එයා කියන ඕ මං යථා කතම් පන්තේ මහරජි ව්‍යාකාරින්සු සචේතේ අගරු භාසස්සු ඊට පස්සේ ආ කියනවා මං එහෙම මට මතකයි මං නොඑක් දෙනාගෙන් ওই ප්‍රශ්නේ ඇහුවා අර කලින් කියපු හය දෙනා ගැනම ආයෙ යා කියනවා. අපි ඔක්කොටම යන්නේ නැහැ. අපි නම් කිව්වා දැන්. ඊට පස්සේ බුදුජාන් වහන්සේ කියනවා ඒ ඇත්ත කොහොමද ඒක විස්තර කරේ ඔබට බරක් නැත්තම් කියන්න කියලා බුදුරජාන් වහන්සේත් කියනවා නැකෝපේ නැකෝ මේ භන්තේ ගරු මට ඒක බරක් නැහැ භාග්‍යතුන් වහන්සේ යත්තස භගවන් විසින්නෝ භගවන්ත රූපෝවා භාග්‍යතුන් වහන්සේ හෝ භාග්‍යතුන් වහන්සේ වගේ තව කවුරුන් හෝ ඉන්නවා නම් මට කිසිම බරක් නැහැ මට කියන්න පුළුවන්. ඊට පස්සේ පූර්ණ කස්සප ගැන කියනවා. අපි මම ඒවා අත්හරින්න හදනවා. මොකද ඒවා අපි ඉගෙන ගත්තා ඉගෙනගෙන තියෙනවා සත්‍යාස්ත්‍රුරුන්ගේ දර්ශන කියලා. ඒ නිසා මම ඒ එක්ක මේකෙත් ගාවගන්නේ නැහැ. හැබැයි එතෙන්දි කියනවා යා හොඳ වචනයක් කියනවා. එයාකින් ප්‍රශ්න අහනකොට ඒ කට්ටිය හරියට අම්බම් පුට්ටුව ලබ්ජම් ව්‍යාකරී වගේ කියනවා. අඹ ගැන අහනකොට පුහුල් ගැන කතා කරන වගේ ප්‍රශ්න උත්තර තමයි කට්ටියකින් ලැබුණේ කියන වචනේ කියනවා. ඒක හොඳ දෙයක්. ඒකට විශාල ප්‍රමාණයක් අපි දැන් අයින් කරනවා. ඒ ඒ ඇත්තන්ගේ දර්ශන ගැන මේ කියන කතා. ඒතු රජතුමා කියනවා ඒ ඒ ඒ ශාස්ත්‍රුන් ළඟට ගිහිල්ලා මම ওই ප්‍රශ්නේ ඇහුවා බුදුරජාණන් වහන්සේට කියන්නේ ඒ ඇත්තෝ මට හරි පිළිතුරක් දුන්නේ නැහැ මම ඒ ගැන සතුටුුනෙත් නැහැ ඒ වගේ මේ ප්‍රතික්ෂේප කරත් කෙලෙත් නැහැ අමනාප වචනයක් ප්‍රකාශ කරන්නෙත් නැතුව එතනින් මේ පිට වෙලා ආවා කියලා කියනවා. ඒ හය දෙනාම හමු වුණාම එක දවසේ නෙවෙයිතුට අපි දන්නවා එයාටත් ඒව ගැන ඕනකමක් තියෙන්නට ඇති. ඉතින් හොඳ තාත්තා කෙනෙකුත් හිටියානේ. ඒ ඒ හිංසාය කියන භාග්‍යතුන් වහන්සේට ආයත්‍යා කියන ඒ නිසා මම භාග්‍යතුන් වහන්සේටත් ඒ ප්‍රශ්نين ඉදිරිපත් කරනවා කියලා. ඒතර බුදුරජාන් වහන්සේ කියන සක්කා මහරජ මහරජතුමනි මට පුළුවන් එහෙම ප්‍රශ්න ඒකේ තියෙන එහෙම එකක් කියන්න පුළුවන්. තේනහි මහරජය සංඤේවත්ත පටිපුච්චිසාමි මහරජ මං එහෙමනම් ඔබගෙන්ම අහන්නම් යථාතේ කමීය තථානම් ව්‍යාකරණ ඔබට වැටෙන විදිහට මට කියලා දෙන්න සංකිම්මඤ්ඤසි මහරජ ඉතාම සුළු දෙයක් මෙතෙන්දි කියන්නේ සාමාන්‍ය ඵලය හැටියට. මිස් බුද්ධ බුද්ධ ශාසනය පිළිබඳ කතාවක් නෙවෙයි. ඉදතේ ඉදතේ අස් පුරිසෝ දාසෝ කම්මකාරෝ ඔබට ඉන්න ඔබට මෙහෙකම් කරන ඒවම් පේන් කරන ඒ වගේ කවුරු හරි කුබ්බට්ටායික් ඔයාට කලින් නැගිටිනවා පච්චානිපාතිනේ ඔයාට පස්සේ යන්න ගන්න කිංකාර ප්‍රතිසාර බොහොම කියන දේ පිළිගන්නවා ඒකට හුම්කම් දෙනවා මනාපචාරී ඔයා රජතුමා කැමති විදිහට හැසිරෙන පියවාදී ප්‍රියමනාප කතා කරන දන්න මුකුල් ලෝකිකෝ තමන්ගේ මූණ බල්ලා කතා කරන. ඒ කියන්නේ බොහොම ප්‍රියමනාප ලෙස මූණ දෙයක් බල්ලා කතා කරන. එයාට එහෙම හිතන. ඒ වගේ හොඳ සේවකයාට මෙහෙම හිතනවා. එයා හිතනවා අච්චරියම් වතබෝ අබ්බතම් වතබෝ පුඤ්ඤානංගති මේ පින් කියන ඒ වගේ ප්‍රතිඵල පුහුම් පුදුමයි. පුඤ්ඤානම් විපාකෝ. පින හැසිරෙන හැටි, පින විපාක දෙන හැටි, ප්‍රතිඵල ලබලා දෙන හැටි බොහොම අසිරිමත්. අයන්හි රාජා මාර්ගදෝ අජා සතු වේදෙහි පුත්තෝ මනුස්සෝ මේ වේදෙහි පුත්‍ර අජාත සත්‍රුන් මගධ රාජ්‍යතුමා මිනිසෙක්. අම්පි මිනිස්සු මමත් මිනිසෙක් කියලා හොඳට ඉගෙන ගන්න ඕන කම්ම කම්ම කම්මස්ස කතා ඥානය ඇති කරගන්නාම ඉරිසියාවන් තරඟකාරී භාවයන් බොහෝ අඩු වෙලා යනවා. 90ක් අඩු වෙලා යනවා. මුලින් සාමාන්‍ය තේරුම් ගත්තොත් ඒ තමන්ම තමන් තියෙන හැටියට පිළිගන්නවා. එතකොට විශාරද භාවයක් ඇති වෙනවා. තමන්ට මාර්ගය හදාගන්න පුළුවන් වෙනවා. ඒ අතිවිකත එයා හිතනවා මේ ඒ බොහොම ප්‍රේමනාප වැඩ කරන කෙනා හිතනවා මෙයත් මිනිසෙක් මමත් මිනිසෙක්. ඒ වුණාට මගධ මහා මාත්‍ය සමා වෙන්න මගධ මහරජතුමා වේදෙහි පුත් අජාත සත්‍රුන් පංචේකාම ගුණේ සමම්පිතු සමංගී භූතු පරිචාරී පංචකාම ගුණයන්ගෙන් ඒවා පිරිවරාගෙන ඒවගෙන් පිරෙලා එයා දේවෝමඤ්ඤ හරි දෙවියෙක් වගේ හිතෙනවා ඒ තරම් ඉහළ පංචකාම ගුණයන් අනුභව කරනවා අහම් පරම්මි දාසෝ කම්මකාරු මම එයාට වැඩ කරන දාස කෙනෙක් කම්කරුවේ එයාට කලින් මම නැගිටිනවා එයාට පස්සේ මම නිදා ගන්නවා එයාගේ සුදුක් හොයා බලන කියන පුදේ කරනවා එයාට ප්‍රේමනාප ලෙස එයාට ඕන හැටි මම හැසිරෙනවා එතකොට එයාට හිතනවා සෝවතස්සාහම් පුඤ්ඤානි කරෙය්‍ය බුදුරජාන් වහන්සේ මගධ මහරජතුමාට කියන්නේ වේදෙහි පුත්‍රජා සත්‍රුන්ට මම පින් කරනවා නම් හොඳයි යන්නෝරාහං කේසමස්සුම් වහාරිත්වා මේ කෙස්සවුල් කපල දාලා කාසානි වර්තානි අච්ඡාදිත්වා කසාවත් හැඳලා අගාරස්මා යෙන්නේක් මෙල අනගාරියම් පබ්බජෙය්‍ය ගිහි නොවන තත්ත්වේ ගියක් නැති තත්ත්වේ කියලා පැවිදි වෙනවා නම් හොඳයි කියලා. එයා පස්සේ කාලේ එහෙම හිතලා පස්සේ කාලේ අපරේණ සමයේන කේසමස්සුන් ඕහාරිත්වා කාසායනි වත්තානි අච්ඡාදිත්වා කසාවත් ඒ කියන්නේ කසට සිවුරු ඇඳලා අගාරස්මන ගායම් පබ්බජෙය එයා පැවිදි වෙනවා සෝ අත පබ්බජිත් එවම් පබ්බජිතෝ ඒ ඇත්ත හැම පැවිදි භාවයට ඇතුළු වෙලා තාම මේ බුද්ධ ශාසනය පිළිබඳ කතාවක් නෙවෙයි කියන්නේ කායේන සංගුතෝ විහෙරිය. කයින් සංවර වෙලා වාසය කරනවා. වාචාය සංගුතෝ විහෙරිය. එයා වචනේ වචනෙන් සංවිත සංවර වෙලා වාසය කරනවා. මනසා සංගුතෝ විහෙරිය. මනසින් සංවෘත වෙලා සංවර වෙලා වාසය කරනවා. ඝාසච්ඡාදන පර්මතාය සන්තුට්ඨෝ කෑම ඇඳීම් දෙක ලැබෙන හැටියට කෑම කාලා ලැබෙන හැටියට ඇඳුම් ඇඳලා එයින් සතුටු බවයට පත් වෙලා සන්තුෂ්ටිය පත් වෙලා ඒකේ ඒකෙන් යහත් ප්‍රාර්ථනාවක් කරන්න සන්තුෂ්ටිය කියන්නේ සතුට කියන්නේ ඒකයි සතුට කියලා කියන්නේ ලැබෙන දෙයින් හෙළබසින් කියන්නේ ලද දෙයින් සතුටු වීම කියන එක ලැබුණ මොනවද ඒ දෙයින් සතුටු වෙලා අභිරතෝ පවිවේකී හුදකලාව සිටීමේ හුදකලාව කියන්නේ හුදු එකලාවම සිටීමේ පවිවේකී කියන එකයි විවේකයටත් වඩා ඈත් වෙලා හුදකලාව ඉඳීමේට කැමැත්තක් දක්වනවා. සංචේප්තේ පුරුසා එවම එවං ආරෝචියු. ඒ ගැන ඔයාගේ ඒ රජතුමාට කියන්නේ ඔයාගේ ඒ නිලධාරීන් හරි කවුරුන් හරි දැනුම් දීමක් කරනවා. මතක දේවයන් වහන්සේගේ දේවේ ඥානීයාසි. මේක දැනගත්තොත් හොඳයි නේ දේවයන් වහන්සේ. යෝතේසෝ පුරිසෝ දාසෝ කම්මකාරෝ මේ හිටි අර එක්තරා කෙනෙක් දාසකම්කාරෝ බොහෝම ප්‍රියමනාප ඔබතුමාට ආදරෙන් සලකපු මම ඔක්කොම වචන අයින් කරන ඇඩ්ජෙක්ටිව්ස් ටික එයා මේ පැවිදි වුණා පැවිදිලා බොහෝම සංවරව කයින්නුයි වචනේනුයි මනසිනුයි සංවරව ලැබෙන දේකින් සතුටු වෙලා ලැබෙන දේ ඇඳුමකින් ලැබෙන ඉවුරකින් ලැබෙන පින්දපාතයකින් සතුටු වෙලා පරිවේකේ බොහෝම සතුටින් ඉන්නවා ඈත් වෙලා එතකොට රජු මෙනේ විත අපිනුතුන් ඒවම් වදෙයාසි. එහෙම කිව්වහම මේ මිත්‍රයෝ ඔබ මෙහෙම කියන්නේ කියනවාද? හේතු මේ බුරුස් බෝ සෝ පුරුසෝ පුනදේව හෝතු දාසෝ කම්මකාරෝ පුම් ඒ එයා එතකොට රජතුමාට කියනවා ඔයා මෙහෙම කියනවාද එයා ඇවිල්ලා මේ පුසෝ පුසෝ පුණ දේව හෝතු දාසෝ ආයෙත් ඇවිල්ලා ඔයාගේ දාසකම් කරුවෙක් වේවා කියලා කියනවාද ඒ බවට පත් වේවා කියලා නොහේතම් බන්තේ නෑ අපි එහෙම කියන්නේ ස්වාමී අතකෝ නම් මම මේව අභිවාදේ යාම එයා 16ක් වගේ හිටියත් මා ළඟ දැන් මම එයාට අභිවාදනය කරන පච්චුට්ටි යාම එයා ආවොත් හිටිනවා ආසනේ නෙපිනිමන්තේ යාම මම එයාට ඉඳ ගන්නත් කියනවා අභිනිමන්තේ යාමපි නම් ජීවිත පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චේ බේසත්‍ය පරික්කාරේ එයාට අවශ්‍ය ඇඳුම් පැළඳුම් කෑම බීම ඉන්ටතැන් ඒ වගේම බේතේ සියල්ල සපයනවා ධම්මිකම් පිස්ස රක්කාවරණ ගුත්තින් සංවිදෙයියාම එයාට දැහැමියු රැකවරණයකුත් සලසා දෙනවා කිව්වා එතකොට බුදුහාමරේකම කිව්වම් කියලා තංකින්මන්නේ මහරජ ඔයාට මොකද හිතෙන්නේ? යදි ඒවං සම්තේ හෝතිවා සම්දෙටිකං සාමාන්‍ය පලන්නෝවා. ඒ කාරණේ එහෙමනම් මේ මේ අපිටම අත්දකින්න පුළුවන් ඇස් පන අපිටම අත්දකින්න පුළුවන් ශ්‍රමණ භාවයේ ප්‍රතිඵලයක් නේද ඒක. එහෙම නෙවෙයිද? අද්ධාකෝ භන්තේ ඒවං සම්තේ හෝති සම්දිට්ඨිකං සාමාන්‍ය ඵල. ඒක එහෙමයි භාග්‍යතුන් වහන්සේට මේ මේද ආත්ම භාවයේදීම අත්දකින්න පුළුවන් අස්පනා පිටම දකින්න පුළුවන් ප්‍රතිඵලයක් ඊට පස්සේ බුදුහාම කියන මේක තමයි පල්මු සම්දිත්තික සාමාන්‍ය ඵලය ඇසින් කියන්නේ අත්දකින්න පුළුවන් මෙතෙන්දිම අපිට අස්පනා අපිටම අපි වචනේ කියමු සම්දිත්‍ති කියන එක අස්පනා අපිටම අත්දකින්න පුළුවන් ශ්‍රමණ භාවයේ ප්‍රතිඵලයක් ඊට පස්සේ අහන තව විදියයි තව තියනවාද තා පුළුවන්ද භාග්‍යතුන් වහන්සේ ඒ ශ්‍රමණ ඵලයක් පෙන්වන්න අපි වචනේ ඉගෙන ගමු හොඳද ශ්‍රමණ භාවයේ ඵලයක් අස්පනා අපිටම ප්‍රතිඵල තියෙන එක ඊට පස්සේ ආයෙත් බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා තංකිම්මන්දස මහරජ මේන් පස්සේ අපි සාකච්ඡාටෙමු මෙච්චේ හොන්තෙන් ගන්න තියෙන උලුප්පලවද තංකිම්මන්දස මහරජ එයාට මොකද හිතෙන්නේ මහරජ ඉදතේ අස්ස පුරුෂෝ කස්සකෝ ගහපතිකෝ කරකාරකෝ අර විදිහටම එක වචන තියෙන මම ඒව විස්තර කරන්න යන්නේ ඔයාගේ ගණන් කියලා හදන නැත්නම් ඒ ගණන් බලන ඇත්තෝ ඉන්නවා. මේ කට්ටිය සංවිධානය කරන ඇත්තෝ ඉන්නවා. එහෙම කෙනෙක්ත් හිතනවා. ගෝවිය ඇත්තුව සිටුවරු ඉන්න ඇතු දව් කරන ඒ වගේ ඇත්තු. අච්චරියම් වත බෝ අබ්බුතන් වත බොයාටතර වැඩ කරන කෙනාට හිතන වගේ හිතනවා මේක පුදුමයි මිනිස්සු විදිහේ මේ පින්වල ගතිය. පින්වල ප්‍රතිඵලය. පින් හැසිරෙන විදිය. අයනි රාජා මාගේ ධ්වජා සත්තු වේදෙහි පුතු මනුස්සෝ අහම්පි මනුස්සෝ මේ වේදෙහි පුත්ත මගද මහරජතුමා මිනිසෙක් මාත් මිනිසෙක් ඒ වුණාට මේ වේදෙහි පුත්‍ර අජාත සත්තුන් මහරජතුමා පංචකාම ගුණයන්ගෙන් පිරීලා ඒවා වට කරගෙන එයා සුව විඳිනවා. දෙවියෙක් වගේ. මම ගොවියෙක් දහපතිවරයෙක් වැඩ කරලා දෙන කෙනෙක් රජතුමාට අවශ්‍ය දේවල් සපයා දෙන කෙනෙක් මම පින් කරනවා නම් හොඳයි මම පැවිදි වෙනවා නම් හොඳයි කියලා එයාත් පැවිදි වෙනවා එතකොට එයා මේ Tamante තිබිච්ච විශාල හරි පුංචි හරි ඒ තිබිච්ච ධනය අයින් කරලා දාලා සාමාන්‍ය ඥාති පිරිසක් හරි නැත්නම් ඉන්න විශාල ඥාති පිරිසක් අයින් කරලා මේ සීසකේස් කපලා දාලා රවුල් කපලා දාලා ඒ කසාය වස්තැනගෙන යා පැවිදි වෙනවා. ඒ පැවිදිලා ආයතය කායින සංගුතෝ විහෙරෙයි. එයත් සතිය පැවිදුනාට පස්සේ කයින් සංවර වෙලා ජීව හැසිරෙන්නේ. වචනෙන් සංවර වෙලා හැසිරෙන්නේ. මනසින් සංවර වෙලා හැසිරෙන්නේ. ඝාසච්ඡාදන පරණතාය සන්තුට්ඨු ලැබෙන කෑමෙන් ලැබෙන ඇඳුමින් ඒ කියන්නේ සිවුරෙන් සතුට වෙනවා. සුත්‍යයටපත් වෙනවා. සන්තුට්ඨු කියන්නේ සුත්‍යයටපත් වෙනවා. අභිරතෝ විවේකී හුදකලාව හිතීමේ ලොකු ආසාවක් කැමැත්තක් දක්වන ලොකු ඇල් මතක ඉන්න කැමැත්තක් දක්වන ප්‍රවිධයටම රජතුමාට සමහර ඒ පුරුෂයවිල්ලා කියන රාජපුරුෂයවිල්ලා කියන මතකද රජතුමනි මේ විදිහේ ගොවියෙක් හිටියා මේ හැම දෙයක්ම සපයන කෙනෙක් ගණන් හිලාව බලන කෙනෙක් එයා පැවිදුණා එයා පැවිදලා බොහොම සතුටින් මේ සංවරව කයින් වචනෙන් මනසින් සංවරව ලැබෙන දෙයකින් සතුටුත්වයටපත් වෙලා මේ විවේකයෙන් ඉන්නවා කියලා. එතකොට සම්සජ්ජෝන ඔබ කියනවාද අය ආපහු ගෙන්නලා ආපහු ඒ මගේ ගොවිතැන්පත් සපයන කෙනා බවට නැත්නම් ඒ කබඩා පුරවන කෙනා ලියුම් කියම් බලන කෙනා බවටපත් වේවා කියලා හිතන්නේ නැහැ. අර විදිහටම ආයා ආවොත් එයා නමස්කාර කරන ගෞරව කරන ඉඳගන්ත ආසනයක් පනවනවා ඒ වගේම එයාට අවශ්‍ය සීලු පහසුකම් සපයනවා රැකවරණේ පවසා සපයනවා ස්ථායි බුදුහාඳුනහනෝ මොකද මහරජුමනේ හිතන්නේ ඒක මේ අස්පනා අපිට දකින්න පුළුවන් ශ්‍රවණ ඵලයක් නේද අද්ධාකෝ බන්තේවන් සත්‍ය හෝති සම්දිතිකං සාමාන්‍ය ඵලම්. මේක මේ ඇත්තෙන් භාගතුන් වහන්සේ හොඳ ඉහළ සා වඩා වැදගත් ශ්‍රමණ ඵලයක් සාමාන්‍ය ඵලයක් ඇස්පන අපිටම දකින්න පුළුවන්. ඒ ඊළඟට අප එන්නේ භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වුණාම පහළ වෙන සංවරශීලී බවත් එක්ක. දැන් මේ ආපු සාමාන්‍ය ඵල භාග්‍යතුන් වහන්සේත් එක්කම ගියව නෙවෙයි. පැවිදි වෙලා උදකලා වින්ද භාවනා කරන්න කැමති මේ කාය වචනේ සිත සංවර කරගෙන ඉඳ කැමති බව බව කියන්නේ. බොහෝ දිග සූත්‍රයක් මාතාම කෙටි කළා අවශ්‍ය කරුණු මතු කරගන්න සාකච්ඡා කරන්න හොඳ දේවල් තියෙනවා අපත් ධම්ම සම්න්නට කැමති. සම්මා සම්බුදු සරණයි. ඒ භාග්‍යතුන් වහන්සේට নমස්කාර වේවා. සංසතිමනි ඉතාමත්ම වැදගත් සූත්‍රයකටයි අපි අද එකතු වුණේ සත්‍යතුමා කෙටි මතක් කර අජස්සත් රජතුමා අර නිහඬතාවයක් ඇති තැනකට යන්න බිය වුණු බවත් ඒ වගේම තමන්ගේ අර නිහඬව වුණ භික්ෂුන් වහන්සේලා දැකලා තමන්ගේ පුතත් මේ වගේ කෙනෙක් කියන්නේ මේ වගේ බොහොම ශාන්ත බවකටපත් වෙන කෙනෙක් වේවා කියලා වගේ අදහසක් මතුවුණා එතනදී. එතනදි මතක් වෙච්ච දෙයක් තමයි දැන් අර එයා ඒ රජතුමා එක්ක ගිය ඒ ජීවක කරන්ගේ මේ රජතුමාව පාවා දෙන්න සතුරන්ට පාවා දෙන්න කියලා හිතනවා. ඒ කියන්නේ එතනදි මතුවෙච්ච දෙයක් තමයි අර තමගේ පියා ඝාතනය කරපු එකෙන් පස්සේ හිතේ ඇතිවෙච්ච දෙගිඩියාව එහෙමත් නැත්නම් හිතේ තියෙන සැකේ හැම වෙලාවෙම තමා විශාල පවක් කරාට පස්සේ ඇති වෙන සැකය පිළිබඳව තමයි මට හිතෙන්නේ හිතුනේ යම් තැනකට යනකොට ඒකේ ප්‍රතිඵලයක් නැත්නම් නරක විපාකයක් කොයි වෙලාවෙ එනවද කියලා දැඩි සිතකින් තමයි සැකයකින් තමයි හිතේ කියලා ඒ වගේම එතෙන් දිහිතන මේ තමාගේ පුතා පිළිබඳව ඇති වෙච්ච හැඟීමත් ඇත්ත වශයෙන්ම තමාගේම ආරක්ෂාව සඳහා ඇති වෙච්ච හැඟීමක් කියලා පුතාට තියෙන ආදරයට වඩා එයාගේ ඒ අජාසත් රජතුමාගේ පුතා විසින් තමාව එවැනි දෙයකට වාජනය නොවේවා කියන හැඟීමක් වගේ දෙයක්ද කියලාත් ඇති වුණා තමාගේ පුතාට මේ විදිහේ ශාන්තියක් නැත්නම් ඒ විදිහේ සිතේ සංහිඳියාවක් ඇති වෙන්න කියලා ප්‍රාර්ථනා කළේ. ඒ ටික තමයි විශේෂයෙන් මතක් වුණේ. ඒ කියන්නේ විශාල පවකට පස්සේ ආනන්තරේ පාප කර්මයකින් ආනන්තරේ පාප කර්මයකින් පස්සේ තමාගේ සිත කොයි විදිහට තමාට වද දෙනවද කියන එක ගැන තමයි එතනදි මතු හිතුනේ මම හිතනවා ඒත් ඒකත් තව සීලා මන් හඳ වෙනවා කියලා සර්ණයි එහෙම නැත්නම් අපි ඉදිරියට ගියම් මේක සාමාන්‍ය කතාවක් විතරයි ජාත මහත්මයා බොහොම පිං ඒතිය මත් කර දුන්නට ඒ නිසා තමන් වැරද්දක් කළොත් ඒ වරද හොල්මන් කරනවා බරපතල වැරද්දක් කළොත් ඒකෙන් බේරෙන්න බෑ ඉතින් එහෙම ඒවා නැති නිසා කුසලයක් එහෙමයි. හොඳ කුසලයක් කරාම මේ සතුට හංගන්නත් බෑ. අවබෝධයක් ආවහම මේ අවබෝධය යන්නේත් නැහැ. ඒවත් අකුසලයේ වගේම කුසලයේත් ඒ වගේ ප්‍රතිඵල තියෙනවා. ඒක ඒක තේරෙනවා ඒක. දැන් ඊළඟට එන කතාව අපි පැටිපුර අවධානයෙන් මේක අනුපුබ්බ ප්‍රතිපදාම තමා නමුත් ඒකේ එකින්දන් ඉහළටම ගියාමයි පරම සත්‍ය අවබෝධය වෙන්නේ කියන එක නැත්තම් එන්නෙපා මේ සමන ඵලයන් ගැන බුදුහාමුදුරු දැන් කියන අපි සාමාන්‍ය ඵල කියන සාමාන්‍ය සමන භාවයට සාමාන්‍ය කියලා කියන්නේ දැන් උද්දත භාවය උද්දච්ච වෙනවා කිය සමන කියන එකේ ප්‍රතිඵල සාමාන්‍ය ශ්‍රමණ භාවයේ සාමාන්‍ය වෙනවා. අනේක මේ සාමාන්‍ය ඵල කියන්නේ. ශ්‍රමණ භාවයේට අයිත ප්‍රතිඵල. ශ්‍රමණ භාවයේ නිසා ශ්‍රමණ භාවය කියලා කියන්නේ අර අර අර දාසයා වැඩ කරන එක්කෙනා, ගෙදර වැඩ කරන එක්කෙනා, එහෙම නැත්නම් අර කෑම බීම සපයන මුදල් ගනුදෙනු කරපු එක්කෙනා රජතුමත් ගින්දලා යා පැවිදලා ගියම් රජතුමාට සලකන. රජතුමා යාට සලකන. අන්න ඒ වගේ තත්ත්වයන්. එතකොට මේ පැවිදි භාවය සංස්කෘතිකාංගයක් ලෙස නෙවෙයි දැන් මෙතන සලකන්න ඕනේ. මම ඒක අවධාරණය කරන්නට කැමැති. ඒක කාටවත් ඇඟිලි කිරීමකට නෙවෙයි. පරම සත්‍ය අවබෝධය යන අයට ඒක ලুকু වාසියක් වෙනවා. ඒ අවබෝධයට આવුත් ඒක එතකොට ද හැමතිස්සෙම අහන රජතුමා මේ සමන ඵලයෙන් පස්සේ තව ඊට වඩා වැඩි ඒවා තියනවාද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන පුළුවන් තව තියෙන ශ්‍රවණ ඵලයන් සාමාන්‍ය ඵලයන් කියලා. අපි සාමාන්‍ය ඵල කියන වචනෙම කියමු. එතකොට ලේසි හොඳද? තෙන්දි බුදුහාමුදුරුවෝ තෙන්දි කියනවා සක්කා මහා රජ තේනහි මහරාජ සුනෝහි මහරජ හොඳට හුම්කම් දෙන්න. සාදුකම් මානසිකාරෝහි හොඳට මෙනෙහි කරන්න භාෂ්‍ය සම්මන් කියලා දෙන්නවා. ඉද මහරජ දැන් අපි අයිති වෙන්න ඕනේ මේගොල්ලට මේ ගොඩට දැන් බුදුහාම කියන තත්ත්වවලගේ පහළ වීම පිළිබඳව අපේ පහළ වීමෙන් පසු මනුෂ්‍ය ආත්ම භාවයන් කරා සේන්දිච්ච පිරිස පසුත් අද தත්ත්වය අපි ගන්නේ සම්දිත්තික தත්ත්වය නේද ඒ වාග්ය හැමදෙස්සෙම හිතන්න ඕන අභිමාණයෙන් හිතන්න ඕන මේ මනුෂ්‍ය වූ පුරුෂ ශරීරය මනුෂ්‍ය වූ ස්ත්‍රී ශරීරය මනුෂ්‍ය වූ ආයතන 6 නැත්නම් අනු ආයතන 6 මනුෂ්‍ය භාවයට පත්වෙච්ච එක ගැන හිතෙන්න ඕන. ඒ වගේම ස්කන්ධ පහ මනුෂ්‍යත්වයට එක්ක සම්බන්ධ වෙච්ච එකේ වාසි අභිමාන සලකන්න ඕන. ඊයින් පස්සේ පින නිසා ලැබිච්ච තත්වයන් තරාතිරම් සහතික පත්‍රය ඒවා නෙවෙයි. පුණ්‍ය භාවයකින් ලැබිච්ච මනුෂ්‍ය නාම රූපයන් මම මේ තේරුම් ගන්න පමණයි කියන්නේ. මිනිස්සු සලායතනයන්, මිනිස්සු ස්පර්ශායතනයන් කියන විමානවත් දෙන්න ඕන. ඉදම හරාජ ලෝකෙ උපජ්ජති අරහං සම්මා සම්බුද්ධ මහරතුමනි මේ තථාගතවරයෙක් ලෝකේ පහළ වෙනවා. අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ විද්‍යාවෙන් සහ චරණයෙන් පූර්ණ වූ සුගත වූ මිහිරි යහපත් ලෙසම කතා කරන යහපත් ලෙසම මාර්ගයට පිළිපන් ලෝකවිදූ ලෝකයේ පිළිබඳ පූර්ණාභෝධයක් ඇති. නිරුත්තර වූ එවගේ දැමී යුතු පුරුෂයන් দমনය කරන්න පුළුවන්. දෙවියන්ට මෙන්ම මිනිසුන්ටද ශාස්ත්‍රු වෙන බුද්ධ වූ භාග්‍යවත් වූ කෙනෙක් පහළ වෙනවා තථාගතවරේ. සෝ ඒ ඇත්තා මම මේ ආදරෙන් කියන්නේ පසුගිය සතියේ කියනවා. ඒ තථාගත වැරයා ඉමන් ලෝකං මේ ලෝකය නිකම්ම නෙවෙයි සදේවකං සමාරකං සබ්‍රහ්මකං දෙවියන් සහිතව පවතින ලෝකය මායයන් සහිත ලෝකය මේ මිනිස් ආයතන 6 දැක් ආයතන නෙවෙයි. සබ්‍රහ්මකං බ්‍රහ්මයන් සහිත මේ ලෝකය. ශ්‍රමණයන් එවැගේම බ්‍රාහ්මණ ප්‍රජා පජාව සහිත මුළු දිව්‍ය මනුෂ්‍ය ලෝකේම සයන් අභිඤ්ඤා සත්‍තිකත්ව තමම්ම කාගේවත් උදව්වකින් නෙවෙයි. තමම්ම ඉහළින්ම සාක්ෂාත් කරලා තමම්ම අවබෝධ කරගෙන සාක්ෂාත් කරනවා කියන්නේ සත්‍චිකත්වයෙන් තමන්ගේම ඇහෙන් දැනගෙන. ඇහැකේ බුද්ධින් නොනි පවේදේති ලෝකේත ඉදිරිපත් කරනයි බව. සෝ ඒ ඇත්තා ඒ තථාගතවරයා තථාගතවරයෙක් පහවුණා දැන් අපත් දන්නා තථාගතවරයා කියන්නේ මායාගේ සුද්ධෝදනගේ කපිලවාස්තුවේ සිද්ධාර්ථයන් වහන්සේ. මේ අතිශයින්ම ආදරෙන් ගෞරවයෙන් මේ වචනේ කියන්නේ. සෝ ඒ තථාගතයන් වහන්සේ ධම්මං දේශේති ධර්මකාරණා කියලා දෙනවා. මෙහෙමයි මේක වෙන්නේ කියලා. ආ ඒව මොඩිෆයි කරන්න දෙයක් නෑ. ආදි කල්යාණං පටන් ගන්නකොට මේ ලස්සනයි. මජ්ජේ කල්යාණං තව ටිකක් හොයලා බලනකොටත් ඒක ලස්සනයි රමණීයයි ඒ තථාගතයන් දේශනා කියලා දෙන දේ මේ ලෝකේ පහළ වෙන. පරියෝසాన කල්යාණං අවසානියත් අතිශයින්ම සුන්දරයි. <coughs> සාත්තං ආර්ථ සහිතවයි ඒ තථාගතවරයා ඒ කාරණය කියලා දෙන්නේ. සත්‍යංජන වචන සහිතවයි අවශ්‍ය තැනට අවශ්‍ය වචනෙත් කේවල පරිපූර්ණං බැලුවාම හැම පැත්තෙම පරිපූර්ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචාරී මාර්ගයක් ප්‍රතිපදා මාර්ගයක් කියලා අපි කියමු නේද? පරිශුද්ධ වූ ප්‍රතිපදා මාර්ගයක් ප්‍රකාශේති ප්‍රකාශයට පත් කරනවා. තථාගතවරයා ලෝකේ පහළ වෙලා මේ මිනිස්යන් පමණක් නෙවෙයි මනුෂ්‍ය නුවණ ප්‍රජාවක් සමග මුළු විශ්වයේම තේරුම් අරගෙන මුළු සංස්කාරයම තේරුම් අරගෙන ලෝකෙට කියලා දෙන පැහැදිලිවම රමණීය වූ දේශනය. සම්ධම්මං සුනාති ගහපතිවා ගහපති පුත්තුවා ඒ ගහපතිවරයෙකුට හරි කියන්නේ පැවිදි නැවිච්ච එතනේ ගිහි ගෙදරක රැකියා කරගෙන ඉන්න ඔන්න හිතන්න ඕන දැන් ඒවා. අපට අයිති නෑ කියලා හිතන්න එපා. ගහපතිවරයෙකුට හරි ගහපතිවරයෙකුගේ දරුවෙකුට හරි ගහපති නොවන කෙනෙකුට හරි කමන්න ඇහෙනවා මේ. අඤ්‍යතරස්මින්වා කුලේ පච්චාදාත මොන පවුලක හරි ඉපදිච්ච ඕනම කෙනෙකුට මේක ඇහෙනවා. සූතං ධම්මං සුත්වා ඒ ධර්මයට ඇහුම්කම් දුන්නට පස්සේ තථාගතේ සද්ධම් පටිලබති තථාගතය යම් කෙරෙහි විශ්වාසයක් මතුවෙලන හදවතේ ඇත්ත නේද මේ සිද්ධාර්ථ ගෞතම කියලා තින්නේ කියලා මං තාම ගෞරවයෙන් කියන්නේ එතකොට ඒ ඇත්තු අහන්ට යනවා. මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. සමහර අඹ ගහක් යටදී හම්බෙන්නේ. සමහර වීදියේදී හම්බෙන්නේ. සමහර ජේතවනේ වෙන්න පුළුවන්. කැලේක වෙන්න පුළුවන්. පිටුරු ගොඩකදී වෙන්න පුළුවන්. කුඹුරකදී වෙන්න පුළුවන්. වෙන යාළුවෙක් ඉදිරියට දෙන්න පුළුවන්. ඒකේට ඇහුම් කන් දුන්නාම යාවර්තනී මායාවට අහුවෙලා යාත්‍ත ලොකු ආදරයක් ඇති වෙන ඒ තථාගත වෙරයා ගැන. ඇත්ත නේද මේ ඇත්ත කියන්නේ කියලා. සෝතේන සද්ධා පටිලාභේන සමන්නාගතෝ ඉති ප්‍රතිසන්තිච්ඡති. ඒ සද්ධා පටිලාභේ ඒ අධිකතර විශ්වාසය නිසා යාත හිතනම් මෙහෙම සම්බාධෝ ඝරාවාසෝ මේ චිතරක ඉන්නවා කියන එක අත්‍යශීන්ම බාධා සහිතයි. රජෝපතු දූවිලි ඇවිස්සෙන පාරක්. අබ්බෝකාසෝ පබ්බජ්ජා මේ සියල්ලෙම අයින් වෙලා සත්‍යාවබෝධේ මාර්ගයට පිවිසීම අභ්‍යෝකාසිට යනවා කියන වැඩ. බොහොම එලි මහන්තෙන්ට යනවා කියලා. දැන් එතෙන්දි හිතන්න ඕනේ සාමාන්‍ය සලට අහුවෙලා ගම් වතුරට අහුවෙලා සුනාමියක කාම සුනාමියට අහුවෙලා ගලා යන තරකාරී සාධකාරී මානකාරී පැත්තෙන් අයින් වෙලා යන්තං හෝ මනසින් හෝ අදිෂ්ඨානයක් ඇතුව පටිසෝතගාමි වෙන්නට හිතීම කියලා හිතා ගන්න. ඒක තමයි අබ්බෝකාසු කියන්නේ. ඒක අබ්බෝකාසක්. නයිදං සුකරං අගාරං අජ්ජාවසතා ඒකාන්ත පරිපූර්ණං ඒකාන්ත පරිසුද්ධං සංඛලිකිතං බ්‍රහ්මචර්යං චරිතුම් ගියත් ඇතුලේ හැකියා කරමින් ඉන්නකොට ඒතර ගියක් ඇතුලේ කිව්වහම මතක තියාගන්න ඒකේ කොත් කරලි දාලා හදාලා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් ඒකාන්ත පරිපූර්ණ සම්පූර්ණයෙන් පරිපූර්ණ ලෙසින්ම ඒකාන්ත පරිපූර්ණ ලෙස ඒකාන්ත පරිශුද්ධ වූ සංකලිතං හග්ගිඩියක් වගේ පිවිතුරු බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න බෑ ඉහළම භාවනා මාර්ගයට ඇතුළත් වෙන්න බෑ හැකියා කරගෙන ඒ කෑම බීම හොයාගෙන ඒක ඉන්නකොට. එයාට හිතෙනවා. අර තථාගතයන් වහන්සේ ගැන විශ්වාසය පහළ වුණාට පස්සේ හරි දෙයක් නේද මේ ඇත්ත කියන්නේ කියලා හිතෙනවා. යන්න උනහම් කේස මාසුම් වහාරිත්වා මේ හිස කෙස් කපලා දාලා රවුල් කපලා දාලා මුඩු කරලා කාසාවත් හැඳගෙන අගාරස්මා ගෙදරින් පිටව ගිහිල්ලා ගියක් රහිත වූ තත්ත්වයෙන් පැවිදි වෙනවා නම් යන්න උන හොඳයි නේද කියලා හිතෙනවා. එහෙම හිතෙනවා. එහෙම හිතලා Taman සතු මොනවා හරි භාභෝග සම්පතක් තියෙනවා නම්, ගෙවල් දොරවල් තියෙනවා නම්, විශාල හෝ සුළු ඥාති පිරිසක්, මිත්‍ර පිරිසක් ඉන්නවා නම්, ඒ සියල්ලම අත්හැරලා දාලා එයා පැවිදි බවට පත් සෝ ඒවම් පබ්බජිතෝ සමානෝ මේ විදිහට පැවිදිලා ඔන්න එතනත් සමානෝ කියලා තියෙනවා පසුගිය සත්‍යයේ වෙලා බෝධිසත්ත්වස්සේව සමානෝ කියන්නේ මේ විදිහට මේ විදිහට පැවිදි වුණාට පස්සේ පාතිමොක්ක සංවර සංවතෝ විහෙරති ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවරව වාසය කරනවා. ඒ කියන්නේ සීල ඇතුව. අවශ්‍ය ප්‍රතිපදාවේ ඉන්නවා. ඒ නීති රීති පිළිපදමි. ආචාර ගෝචර සම්පන්නෝ හැසිරෙන ක්‍රමයේ පූර්ණස යහපත් හැසිරෙනවා ගෝචර සම්පන්නෝ යන්ට ඕන තැන නොයන්ට ඕන තැන දැනගෙන හැසිරෙනවා. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවේ පුංචි පුංචි වැරදි වලට බයසක ඇති කර ගන්නවා ඒක නොකරන්ත වග බලා ගන්නවා ඒකයි කියන්නේ පුංචි වැරදි 1921 මේ කම්පියුටර් යුගයේ නැත්නම් මේ නිවේදකේ ඕක කරනට වරදක් නෑ බුදුහාමුදුරුවෝ කිව්වේ ඕක මේ මගේද ඉන්න කාලේ කියලා එහෙම හිතෙන්නේ තථාගතයන් වහන්සේ ගැන මට විශාල විශ්වාසයක් ඇති වුණා. සමාදාශික්කති සික්ඛාපදේශු තථාගතයන් වහන්සේ මොනහරි නීති මාර්ගයක් කියලා දුන්නා නම් ඒක ආදරෙන් පිළිඅරගෙන ගන්තයා ලෑස්ති. කාය කම්ම වචී කම්මේන සමන්නාගත්තු කුසලේන යහ දක්ෂ වූ දක්ෂ කියන්නේ පිවිතුරු වූ කාය වචී කම්ම වලින් යුක්තයි. එතකොට අපි ගාව ගන්න ඕන જાතියෝවා. පරිසුද්ධා ජීවෝ දිවි පැවැත්මට තෝරා ගන්න මාර්ගයේ පිවිතුරුයි. ඒ කියන්නේ කෑම බීම ඇඳුම් පැළඳුම් වෙනුවෙන් අනිත්‍යයට හිංසා කරන්නේ නැහැ ලෝකේ රවටන්නේ. සීල සම්පන්නෝ තමන් බාරගත්ත සීලයත් එක්ක පරිපූර්ණ ඉන්නවා. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරු. මේ මනුෂ්‍යත්ව භාවයත් එක්ක අපු ඉන්ද්‍රියයක් තියෙනවා. ඒ වාට හැමතැනම ඉගිල්ලෙන්ට දෙන්නේ නැහැ. ඒ දොරවල් වැට මුරකාරෙක් දානවා. බුත්සද්්වාරෝ නැත්තම් දොරවල් බහලා දානවා. ඇහැ වහලා දානවා. වහනවා කියනකොට දැන් මේ අර අර ඉන්ද්‍රිය භාවනායකයේ විදිහට නෙවෙයි. හොඳද? එහෙම නෙවෙයි. ටිකක් අවශ්‍ය වෙලාවට වහනවා. හුලං එනකොට වහනවා වගේ ජනල් වහනවා සීත කාලෙට වහමයි වගේ අවශ්‍ය වෙලාවට වහගන්න දැනගන්න. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරු. ඒ අගුළු දාන්න පුළුවන් වෙලාවට දොර අගුළු දාන්න යතුරු එහෙම ලෑස්ති වෙලා තියෙන්න ඕන. ඒ ඒ විදිහට තියෙන්න ඕන. ස්ටෝම් ඩෝ ඕන නම් ඒක ඒවා තියෙන්න ඕන අන්න ඒ වගේ. භෝජනේ මත්ඤ්ඤු කන බොන මේ පිළිබඳ අවශ්‍ය ප්‍රමාණය දන්නවා. දිවට ඕන හැටියටම කැම දෙන්නේ නැහැ. දිවට ඕන හැටියට කැම දෙන්නේ සති සම්පජඤ්ඤේන සමන්නාගත්තු සිහියෙන් සහ ප්‍රඥාවෙන් නැත්තම් සිහියේ නුවණ පාවිච්චි කරලා හැමතිස්සෙම ජීවත් වෙනවා. හොඳම වචනයක් තමයි සන්තුට්ඨෝ තියෙන තත්ත්වෙන් තෘප්තිමත් වෙනවා. ඉතිහාස ආධ්‍යාත්ම මාර්ගයක් නැහැ කියලා නෙවෙයි. ඒ තියෙන තැන එයා සතුටින් ඉන්නවා. ඊට පස්සේ ඔන්න ඒ ඒ බුල්ම එයා හිතලා ප්‍රතිපදාවට එන හැටි. නම් තථාගත වෙලෙක් එක්ක ඇවිල්ලා අපි මේවා දන්න කාරණා. නමුත් දැන් අපි අපිට ගාව ගන්න හදන්නේ. බුදුහාර කිව්වා නෙවෙයි ඇත්තට ඒ තථාගතයරයා කිව්වා අපි යාළුවෙක්ගේ ගෙදෙට්ට ගියා ඔන්න කච්චායන බ්‍රාහ්මණගේ ගෙදරට ගියා අපි එයා එන්න කිව්වා මෙහෙම සිද්ධාර්ථ ගෞතම සම්්‍යක් සම්බුද්ධයන් එනවා ගෞතමයන් වහන්සේ නා පුළුවන් නම් ඔයත් ඇවිල්ලා බලල යන්න මොනවා හරි කැමති කුතරාන එන්න කියලා කියනවා දවල් 12ට 11ට එන්න කියලා. අපි හිතමු මේ මාම්බුර අපි කාත්‍යාන ගෙදර ගිහිල්ලා අපිට තථාගතයන් වහන්සේ හම්බුනේ. උන්වහන්සේ දැක්ක ගමන් එය ආවර්තනී මායාවට අහුණා රැවටිලා නෙවෙයි මටත් පිනක් තියෙන නිසා. මං ඒකට වශී වෙනවා. ඒ සිද්ධාර්ථ ගෞතමයන් හමුණා මං ඊට පස්සේ මම තීරණයක් ගන්නම් මේ භාවනා මාර්ගයට මම යන්න ඕන මේ ස්පර්ශ ආතන තියෙද්දීම කියලා. ඔන්න චූල සීල කියන කොටසේ එන්නේ. දැන් අජාත්තත් අරමහර මණ්ඩල මාලයේදී ජීවකම්බ වනයේදී බුදුහාමුදුරු කියන්නේ අපි අනන්තත් අහලා තියෙනවා මේ දැන් අජාත සතුටම් දෙවි වතාවට අහන්නේ. එනමුත් එයා පින්වන්තයි බුදුහාම දකින්න ඒකේ වාසියක් එයාට ආවා. සතංච මහරජ බික්කු සීල සම්පන්නව හොති. මේ සත්‍ය අවබෝධය සඳහා මඟ පටන් ගත්ත එක්කෙනා ওই විදිහටද සීලේ ලං කරගන්න. ආචාර ධර්මයට පිවිසෙන්නේ කොහොමද? ඉදමහාරාජ බික්කු පානාතිපාතම් පහය පානාතිපාතා පටිරතෝ හොත් දැන් අර කලින් සූත්‍රෙත් අපි ඒවා කිව්වා මේ ටික තමයි කියන්නේ චූල සීල මේ පුංචි සීලයන් පුංචි සීලයන් කියන්නේ ඒක ඇඩුණ ගමන් නැහැ කියන්නේ ওই ටික තියෙන්න ඕනේ ඉහළ මුල් හරිය මුල්ම සීල කොටස් සත්ව ඝාතනයෙන් අයින් වෙනවා මට කිසිම අයිතියක් නැහැ තව කෙනෙක් මං දන්නම් මං කොච්චර පින් කළද මේ ආත්ම භාවය ලබා ගන්න. ඒකට ඒ වාස්තරම් වාසනාව ලැබූ කෙනෙකු හොයි ඒ වගේම වාසනාව ලැබූ කෙනෙකු විනාශ කරන්න හිතනවා නම් ඒක විශාල කිමිකල් ඉම්බැලන්ස් එකක් ඔය මොළයේ ඇතුළේ ඇති වෙනවා. ඒ නිසා සත්ව ඝාතනයෙන් අයින් වෙනවා. නීත දඬු යැත්තු ඒ යැත්තු කවදා හරි අපිට කියන හැටි නේම සංඥා නාසංඥාත රව්ව ඇත්තු. නිහිත දඬෝ සත්ව ඝාතනයේ අනුන්ට හිංසා කරන්න තියෙන ඒවා අයින් කරලා දානවා. ලැජ්ජී ඒක ඒක කරන්න ලැජ්ජාවක් තමයි හිතට හිංසා කරන්න දයාපන්නෝ කරුණාව මෛත්‍රිය කියන දයාව කියන එකෙන් යුක්තයි. සබ්බපාන භූත හිතානුකම්පී හැම ප්‍රාණියෙකුටම හැම භූත භාවයටපත් වූචනේ. ඒකට හිතවත් ඉන්න අනුකම්පා සහිත හිතානුකම්පී විහෙරති. හිතවත් කාටත් කාගෙනත් හිත උණු වෙන තත්වෙන් ඉන්න. ඉදම් පිස්ස හෝති සීලාස්මි මේ කත් මහරජ ඒ සීලේටම සම්බන්ධ කොටසක් ඉදම් පිස්ස හෝති සීලාස්මි ඒක අවසානයක් නෙවෙයි දැන් අප දන්නවා ඊළඟට එන්නේ දෙන දෙයින් පමණක් සතුට වීම ඊට පස්සේ ලිංගිකත්වයෙන් ඈත් වීම මුසාවාදයෙන් ඈත් වීම බොහොම වැදගත් දේවල්. තමන්ටම තමන් ඇත්ත කියා ගන්නවා අනිත් අයටත් ඇත්ත කියනවා. සංවාදකෝ ඒකේ විශ්වාස කරන්න පුළුවන් දෙයක් එයා කියන්නේ. විසංවාදී දෙයක් ඒ වෙන්නේ. එකට නොගලපෙන දේවල් වෙන්නේ නැහැ. ඊළඟට අනිත් අයගේ මිතුරුකම් විනාශ වෙන දේවල් ගැන කතා කරන්නේ නැහැ පිසුනා වාක්‍ය කිවික. දැන් යාට අපි මේක ඇහුනේ කච්චායන ගෙගෙදට සිද්ධාර්ථ ගෞතමයන් එනවා කියලා යා මට එන්න කිව්වා මාත් ගියා. දන්නේ නැහැ කවුද කියලා මං ගියේ කච්චායන මට එන්න කියනවා යත් අහලා තියෙන මෙහෙම කෙනෙක් සූනතරන් ඉන්නවා ඉතින් කියපින්න යනවා නමුත් ගියාම මට තේරුණා මේ සිද්ධාර්ථ ගෞතම සතහාගතයන් නම් නිකං කෙනෙක් නෙවෙයි කියලා තමයි ඉව වැටෙනවා මොකද මං පිපෙන්ට ලෑස්ති බේබි ලෝටස් එකක් වෙන්න පුළුවන් ඒ නිසා එයා කියන මාර්ගයට මම පිවිසෙනවා. පිසුනා වාතාව අනුම් බිඳුවන දේවල් කියන්නේ නැහැ ඊට පස්සේ. කෙතු කරන දෙයක්මයි කියන්නේ. සර වචන පාවිච්චි කරන්නේ ග්‍රාම්‍ය වචන පාවිච්චි කරන්නේ ප්‍රියමනාප හදවතට ඇතුළු වෙන හොඳ වචන කතා කරන්නේ සම්පප්පලාප කියවෙන්නේ නැහැ. අනවශ්‍ය කතා, තේරුමක් නැති කතා. ගොසි ඒවා කියවෙන්නේ කතා කරොත් අර්ථ සංහිත නිධානවති විනේවත් කතා තමයි කියන්නේ. මේ පුංචි සීලයන් මුල්ම හරියදී බාර ගන්න ඕන ප්‍රතිපදාවෙත්. ඒවා අයින් කළා ඊළඟ தත්ත්වයට යන්නේ නැහැ සාමාන්‍ය. මේක තියාගන්න. මොකද මම දැන් කච්චානේ ගෙදිද්දි මට බුදුහාමර කියන එයා කියනවා මේ මාර්ගෙට එන්න ඕනේ කියලා. එහෙම ගිහිලා ඊට පස්සේ අනවශ්‍ය වෙලාවල් වලට කෑම කන එක නතර වෙනවා. නත්ති ගීත වාදිත විසූක දසන වලින් ඈත් වෙනවා. ඒකෙන් අයින් වෙනවා. මං පටිසෝතගාමි වෙන්න හදන නිසා මොකද අර ඉන්ද්‍රියස් ගුත්තද්්වාර වෙන්නේ එතකොට. මං ඒවා එනකොට ටිකක් කවුළු පියම්පත් දොර වලට පොඩ්ඩක් පොඩ්ඩක් වහ ගන්නවා. මොකද එන්නේ දරුණු සතෙක් වෙන්න පුළුවන්. එන්නේ නායක පොළඟෙක් වෙන්න පුළුවන් මේ කැරලා තිබුණොත් ඒ නිසා. මාලා ගන්ධ විලේපන මල් ගඳ විලවුන් ඒ කියන්නේ ඒ වගේ පාවිච්චි කරන සෙන්ට් පවුඩර් මේකප්ස් වලින් අයින් වෙනවා. වැඩි සරසන්න ශාරීරිය අගය කරන්න ඇත්තට. අගය කරන්න ඕනලාට අගය කරගත්තට කමක් නැම නෙවෙයි. මෙතෙන්දි වෙන්නේ අය වගේ අයින් වෙනවා. උච්චාසන මහාසයන උස් අසුන් විශාල හැඳන් සෝපාවල් පාවිච්චි කරන්නේ. ඒ වගේම අය මිල මුදල් වලින් මුදල් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චියෙන් වීසා මාස්ටර් කාඩ් පාවිච්චියෙන් අයින් වෙනවා. උයන්නපු දේවල් බාර ගන්න. උයපු දෙයක් පිසක් උයන දේවල් බාර ගන්න. මං කෙටියෙන් කියන්නේ. උයන්ට පුළුවන් දේ බාරගන්නේ නෑ උයපු දෙයක් පමණයි බාරගන්නේ ඒ වගේම ඊට පස්සේ අපි මේ ඉගෙන ගත්ත කිය සූත්‍රෙත් ඒකයි මේ කෙටියෙන් කියන්නේ සත්තු බාරගන්නේ නෑ සත්තුත් එක්ක සම්බන්ධ සත්තු ඇති කරන්න හදන බල්ලු බලල්ලු කුරුල්ලු ගෙම්බෝ මාළු අස්සෝ සිංහයෝ ඒවා ඒ ඒවට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා අනිත්‍යයට හිංසා නොකරන අනිත්‍ය නොරවටන තත්ත්වයටපත් වෙනවා. ඊට කලින් පාවිච්චි කරන්නේ අනිත්‍යයේ පණිවිඩ ගෙනියන්නේ නැහැ. වෙලයි ගනුදෙනු වෙලඳාම් ගනුදෙනු කරන්නේ නැහැ. ඒ තමා පුංචිම සිල් කොටස් ටික. ඊට පස්සේ මජ්ක්‍ධිම සීල. ඒ ගැන කතා කරනවා නම් කතා කරන්න හොඳ වෙලාවක්. සම්මා සම්බුදු සරණයි. තිරුවන් සරණයි සත්‍යජිත්තුමනි මෙතෙන් පැහැදිලි කරගන්න කාරණයක් ආවා මොකද මේ පීසීනල් නොලැබූ ආහාර බාර ගන්නෑ කියන එක අර්ථවත් කරලා තේරුම් ගන්නවා නම් ඒ කියන්නේ දැන් සමහර ආහාර තියෙනවා කෑම ඒක සකස් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ අපි කියමු ඉදුණු අඹ ගෙඩියක් වගේ දෙයක් කියලා මේ උදාහරණයකට ඒ වගේ දෙයක් දුන්නත් ආහාරය සඳහා කෙනෙකුට පූජා කළ හැකි නේද නමුත් මෙතනදී ඒක නොපිසු ආහාර පිළිගන්නේ නැහැ කියලා කියනකොට මේක කොහොමද අපි තේරුම් ගන්න ඕනේ? ඒ වන්සර්ණයි. සකස් කරපු නැති ඒකෙන් අප ගෙඩියක් නම් දැන් සාමාන්‍ය බිනේ ක්‍රමයට තියෙනවා ඒ ඒක කපල දුන්නොත් විතරයි ගන්න. කපල දුන්නේ නැත්තම් ගන්නෙ නෑ ඇපල් ගෙඩියක් හැට තියෙන එක. නිසා සාමාන්‍ය ඇපල් ගෙඩියක් දෙන්න ඇපල් ගෙඩියක් කපලා දෙන්න දෙනකොට ඒ සංයත වූ භික්ෂුවකට අප gediyak දෙන්න අප gediy කපලා දෙන්නේ අපි හිතමු එයා කපන්න දන්නේ නැති කෙනෙක් කියලා එතකොට සාමාන්‍යයා කරන්නේ විනය ක්‍රමයට තියෙනවා පිහියක් අරගෙන එයා කැපයි කියලා එක කියනවා කප්පයන් බන්තේ කප්පියම් බන්ති කියලා තුන් සැරයක් කියන කප්පියම් බන්තේ කප්පියම් බන්ති කප්පියම් බන්ති කියලා. කියලා ඒ භික්ෂු ඉදිරියේම උපසම්පන්න භික්ෂු ඉදිරියේම කියලා පිළිගන්න මේක බාර ගන්න කැපයි කියලා. ඊට පස්සේ තමයි එයා මොකද එයා පුංචි ළමෙක් ඒ පීහෙන් යඹගෙඩිය කැපුවොත් එයාගේ අත කැපෙනවා. එතකොට එයා බාර ගන්නවා. එහෙම නැත්තම් කියන්න පුළුවන් මට ඕක ඕනේ නැහැ කියලා පැත්තකින් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අනුපසම්පන්නයා ඒක කැප කරන්න ඕන. ඒකයි මම මේ නොපිසුණු ආහාර කිවි එක මෙතන මේක කියන්නේ ආමක ධඤ්ඤාමක මාංශ කියලා. අමු මාස් අමු ධාන්නේ පිළිගන්න. නොපිසු දේවා. ඒතර පළතුරු ගත්තොත් පළතුරුවත් කැප නොකරමු වළතුරු දෙන්නේ ඒකයි මිදී උනත් ගන්න හැම එක පාට හැට තියෙනවා නම් පළවෙන හැට තියෙනවනේ ඒවා බාර ගන්න සාමාන්‍ය කෙනෙක්. සාමාන්‍ය නෙවෙයි. ඒ කියන්නේ අවබෝධයක් තියෙන කෙනෙක්. බාර ගන්න. සීඩ්ලස් නම් කමන්නේ නැත්නම් ඒකත් කප්පියම් කරලා දෙන්න ඕනේ කිය. පැලවෙන ස්වරූපයක් තියෙනවා නම්. පැලෙන ස්වරූපයක් තියෙනවා නම් ඒ විදිහට පාට දෙන්නට ඕන. පැලවෙන්නේ නැත්නම් කමන්නේ. පැහැදිලි නම් බොහොම පිං. එවන් සර්. අතරුවන් සරණයි සිල් දනාලම මේ සත්‍යත්වමනේ මේ ඔය කප්පියම් කරනවා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ප්‍රශ්නයක් ආන එක මේ අතරම එක කීප අවස්ථාවක මේ සමහර කාමිනාන්තරට කරන්න අවස්ථාව උදා වුණා. ඒකෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඇයි ඒක එහෙම වෙන්නේ කියලා. තමනස දැන් මේ සත්‍යත්වමනේ අපි දැන් මොන හරි වෙන උයපු කෑමක් වගේ පිළිගන්නනකොට එහෙම කියන්නේ නැහනේ. දැන් ඒ වෙනුවෙන් අපි හිතමු පලා එකක් හරි මොකක් හරි ස්වාමින්වහන්සේ කෙනෙක් අපි පිළිගන්නනකොට ඒ අමුවෙන් ගෙනල්ලා ඒතොර ඒක කරන්න ඕන. ඒක මේ සත්‍යතුමනේ ඒ කියන්නේ දැන් අපි කොහොමද ස්වාමින් වහන්සේ වෙනුවෙන් කියන්නේ. ඒකේ විනය ඇවිල්ලා තියෙන හේතුව මොකද්ද කියන මතකයක් තියෙනවද නිකන් විස්තර දැනගැනීම සඳහා අහන්නේ කියලා සම්මයි. දැන් ඊළඟ දැන් අපි මජ්ක්‍ධිම සීල වලට යනකොට අපි කතා කරේ චූල සීලනේ. එතකොට මධ්‍යම සීලය යනකොට තියෙන අර අපි ඉගෙන ගත්තා බීජ භූත බීජගාම භූතගාම ආරම්භා පටිවිරතෝ හෝති. ඒ කියන්නේ මේ බීජ පැලවෙන જાති මතුවෙන જાති විනාශ කරන්නේ නැහැ. ඒක ඒ මේ මධ්‍යම සීලය ඒ තියෙන ඒ කොටස තමයි. බුදුහාම එකේ පයි කියලා තියෙනවා. එතකොට අපි හිතමු පැලවෙන જાතියක් නම් ඒ දෙන්නේ. දැන් පළවෙනි නැත්තම් කමන්නේ. දැන් අපි හිතමු ඔය කියන මිදියට සමහර විට අර චෙරි වගේ හදලා නම් ඒවා ආ පළවෙන්නේ නැහැ ඇති කොහොමටත්. දැන් අර කරත්තු කුලොන් ළඹ තියෙන ඒකට ඒක හදාන්නේ යටේ පළවෙන්නේ නැති වෙන්න. ඒක ඉස්තර වශයෙන් දන්නවනම් ඒක දුන්නට කමන්නේ. ඒ වගේ මේ ඩිමාන්ඩ් සප්ලයි එකේදී විනාශ කරන බීජ තියෙනවා. අනිත් ආයතට යන්න නැතු වෙන්න. ඒ වගේ જાති. ඒ ඒ දෙවෙනි මේ මජ්ක්‍ධිම සීලයේ තියෙන මුල්ම විහිදගාම භූතගාම සමාරම්භා පටිගතෝ හෝති කියලා තියෙනවා. ඒ පළවෙනි ಜಾති විනාශ කරන්නේ ඒ නිසා අර අනුපසම්පන්නයෙක් ඒක කප්පියන් කියන්නේ කපනවා කියන එක නෙමෙයි ඇත්තම. කැපයි මේක ස්වාමී කප්පියම් බන්තේ කප්පියම් බන්තේ කප්පියම් බන්තේ මේකේ මම එක ඒක විනාශත්වයට විනාශ කරලා දෙන එක හොඳම ක්‍රමයේ තම කපල දෙන එක. කපල දෙන එක. නැත්තම් පැහැදිලිවම දැන් ඒ වගේ සීල සම්පන්න භික්ෂුවට මිදි ගෙඩියක් දෙනවා නම් ඒ සීඩ්ලස් එකක් දෙනවා නම් හොඳ නැත්තම් කොමලිය පැලවෙන්නේ නැහැ කියන ඒක කියන්නට. දැන් තක්කාලි වගේ දේවල් නම් පැලවෙනවා. බොහෝ ඒවා හදලා තියෙන හැටි. ඒ නිසා ඒවා කැප කරලා දෙන්නට ඕනේ. ගොටුකොළ සම්බොල් හදනවා නම් ඒවා කප්පියම් බන්ති කියලා ඒකට කියනවා. මට අමු මිරිස් දාලා ගොටුකොළ වුණත් පැලවෙන්න පුළුවන් හින්දා. ඒ නිසා ඒ කප්පියම් බන්ති කියන්නේ. ඒ භික්ෂුව ඒ අනු මත්තේසු වජ්ජේසු බයදස්සාබීනං අවංකවම අවංකවම අල්පමාත්‍ර වර්ධියේ බිය දක්නා විදිහට නම් ඉන්නේ ඒක කැප කළ දෙන එක ලොකු යහපතයට කරන උදව්වක්. ඒ උතුම් ලෙසම භාවිතා කරන උත්තම ගණයේ ඇත්තෝ ඉන්න අයතන්ට උදව් කරන එක ඒක මහ පිනක් ඒක මහ පිනක් බුදුසරණයි කොම් පින්සත් සිතුමනේ ඒ අර්ථයෙන්ම තමයි අහන්නේ තව පොඩි ප්‍රශ්නයක්. ඒක මේ ඒකත් මේ සතිතුමනේ දැන් ටිකක් අසනීප තත්ත්වයක වගේ ඉන්න සාමින්වහන්ස කෙනෙක්ට වගේ අපි ඔය සස්ටෙන්ෂන් හරි මොකක් හරි ඒ වගේ පිටිකක් මේ පිළිගන්නවා කියමුකෝ ඒක ඇත්තට තියාගෙන බොන්න එකන්නේ දැන් කිලෝ එකක ටින් එකක් නම් මේ බොහෝ දවසක් තියාගෙන ඉන්න ඕනේ. එතකොට ඒ වගේ වෙලාවට දැන් අපිට සාමින්වහන්සට උදව් කරන්නත් ඕන. එතෙන්දී දැන් අපි තම 12න් පස්සේ හරි අවේලාවක වගේ ගිහිල්ලා ඒක ඒ සම්හන්සට අතර පිළිගන්නන්න පුළුවන්ද විඥානකෝලව නැත්නම් අපි කැපකාරයට දීලා ඒ ඔනෙලාට හදලා දෙන්නේ කියන එකද කොහොමද ඒ සාමින්හන්ස විනය පැත්තෙන් අපි උදව්වක් විදිහට මේ වැඩි කරනවා නම් කරන්න ඕන කැපකරුවාට බාර දෙන එක හොඳයි එයා ඒ විදිහට නම් බාර ගන්න බොහෝ දේවල් ගිලා නසනාපත්ති කියලා බොහෝ සාමාන්‍ය ශික්ෂාවන්ත වෙන කුද්දක ශික්ෂා පද්ධතියනේ පාචිත්‍ය වගේ දේවල් පුංචි පුංචි දේවල් පචිති කියලා කියන්නේ ඒවා කුද්ද කුද්දක ඒ වගේ දේවල් ගිලා නසනාපත්ති හැමතිස්සෙම ගිලනා හැබැයි විකාල භෝජනේ කියලා නැහැ ඒක මතක තියාගන්න බොරු කියන එකේ ගිලාන සරහපත් වෙන ලෙඩක් දුන්නෝ කියන්නේ. එහෙම නෙවෙයි සමහරව තියෙන ඒ ලෙඩාට ඒක ආපත්‍ති නෑ කියලා බුදුහාම කියනවා. අපි සමහරව ඇට කරන්න වෙනවා කියලා. නමුත් කැපකාරුවෙක් සාමාන්‍ය ඉගෙන සති සම්පජන්ණින් ඉන්න කෙනෙක් නම් ඒ මාර්ගයට යන ඒ අත්වය දන්නවා. ඒ නිසා කැපකාරුවෙක් ඉන්නවා සාමාන්‍යයෙන්. කැපකාරුවෙක් ඉන්නවා. කැපකාරුවෙක් ඉන්නවා. එතකොට එක එක තියෙන සත්හා කාලික භෝජන සමහර ඒවා දවස් හතක් තියාගන්න පුළුවන්. සමහර යාවකාලික තියෙනවා යාම කාලික කියලා තියෙනවා. ඒවා ඒ උදේවරුෙන් පස්සේ යාට එකයි තිනේ තත්ත්වයන. අපි හිතමු උදේවරුේ නම් සස්තෙන් එකක් ගිහින් දුන්නේ යාට පුළුවන් දවල්ට කලින් ගන්නට. දැන් ඒ වගේ. එතනින් පස්සේ යාට ගන්න ඊරවර ටික යාට පස්සේ ආය පාවිච්චි කරන්න. ඒක දන්නේ නැත්නම් ඒක කරන නිසා ඒ අවස්ථාවකත් ඒවා දැනගෙන තියෙන්නට. ඒක මිස්ත්‍යක් නොකරන්නටත් වග බලා ගන්නට ලෝකයේ කියන දේ නෙවෙයි ඒක. බුදු සරණයි. බොහොම පිං සත්‍යයතුමනි. අවසරයි සත්‍යයතුමනි කෙටි ප්‍රශ්නයක් මේ මේ මුදල් මුදල් සීලම කොටසක් වශයෙන් තියෙන මුදල් බාර ගැනීම සම්බන්ධයෙන් රණ්ඩුදී මසුරන් පිළිගැනීමෙන් සම්පූර්ණයෙන් වැළකී කියලා. ඉතින් අපි සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා දන්ට දානවල වලට වැඩම කරාම සමාජලාවට පිරිකර වශයෙන් මුදල් දෙන වෙලාවල් තියෙනවා. ඉතින් අර පස්සේ අපි පන්සිල් කියන කොටත් තියෙනවනේ ආහුනේයෝ පාවුන් දක්ෂිනේයෝ ආදී වශයෙන් තුට්ටු පඳුරු පිළිගැනීමට සුදුසු වශයෙන් ඉතින් අපි දන්නවා ස්වාමීන් වහන්සේලා එහෙම මුදල් දැන් ඒවා ප්‍රයෝජනය කරන්නේ බොහෝ වෙලාවට එක්ක පන්සලේ කටයුතු එහෙම නැත්නම් අනිත් ස්වාමීන් වහන්සේලාට උදව් කරන්නේ ආදී වශයෙන් ඉතින් උන්වහන්සේලාගේ පෞද්ගලික ප්‍රයෝජන වලට නෙවෙයි ඉතින් බොහෝ වෙලාවට ඉතින් ඒක ඒක ගැන දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි සතු. ඒ ගැන මම කතා නොකළොත් මොකද වෙන්නේ? මගෙත් එක්ක තියෙන යාළුකම නැති වෙනවද? නැහැ සත්‍යජීතු මේ නැහැ එහෙම. සමා වෙන්නේ ප්‍රශ්නය වට එවන. ඒක පරිච්ඡ උනත් කාලය දැනගෙන කියන්න ඕන. ඔය දැනගන්න පුළුවන් සාමාන්‍ය බුද්ධි පාච්චරම දැනගන්න පුළුවන්. ඒ නිසා මම මම කතා කරන්නේ මේ තථාගතවරයෙක්ගේ ගමන් මාර්ගය පිළිබඳ. පටිසෝතගාමි තත්වයක් ගැන. අනුසෝතගාමි නෙවෙයි එතකොට. අපි කතා කරන්නේ තථාගතයන් වහන්සේගේ පටිසෝතගාමි මාර්ගය. ඒ වගේ දේවල් ගැන කතා කරන්න පෞද්ගලික කතා කරන්න පුළුවන් නම් හොඳයි. කාට හරි චාට් එක හරි. සමා වෙන්න බුදු සරණයි. සපේතුමනි සමායන මම ප්‍රශ්නේ එහෙමනම් මට වැඩි අදාළ වෙන විදිහට අහන්නම්. ඒක මට අකුසලයක්ද මම පූජා කරොත්. මට අකුසලයක් වෙන්න පුළුවන්. මා හිතන්නේ නැහැ කියලා. මා හිතන්නේ නැහැ කියලා ඒ කියන්නේ මොකද ඒ ඒ ඉන්න තත්ත්වේ ඒ කියන්නේ දැන් අර මේ ටූනා කෑන් එකක් අරගෙන කෑවාගේ වැඩක්. ඒකට මම ඒක මම ප්‍රාණඝාතයට සම්බන්ධ වෙලා නැහැ. නමුත් ඉන්ඩිරෙක්ට්ලි ඉතින් මම සත්‍යෙක් හින්දා ඒක ඒකත් එක්ක එක්තරා ක්‍රමයක සම්බන්ධ වෙනවා. නමුත් මං සමහරට මං මං මල කැඩයක් කෑවොත් එහෙම මේ මාළුවා මැල තියෙන 1980 ගන්න වෙන්න පුළුවන් සමහරට. 1918 1919 කෑවට මැරලා තියෙන 99 වෙන්න පුළුවන්. අවුරුදු 30ට පස්සේ එන්න පුළුවන් සමහරට මායි කන්නේ 20කට. අන්න ඒ වගේ දෙයක් ගැන නිකන් හිතලා බලන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒක නිසා ඒකේ තමන් එක සම්බන්ධෙන්න වෙන්නේ නැහැ. හැබැයි අපි හිතමු ඒව බාර ගන්න නැති කෙනෙකුට කරදර වෙන්න ඉඩ අරින්නත් එපා. එතන විසුනා භාෂාවට සම්බන්ධ දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා. එතකොට ඒවගෙන ටින්ගක් සමහර ඒවා තියෙනවා අපි ඉවෙන් ඉවෙන් දැනගත යුතු කාරණා. සවන්ත සිසිලසක් බේරගන්න දෙපයි බුදු සරණයි. අවසරයි සත්‍යජිත්තුමනි තවත් ගැටලුවක් තියෙනවා දැන් අර සතුන් ඇති කිරීම කියන කාරණය ගැන කියනකොට මෙහෙම අවස්ථාවක් දකින්න තියෙනවා මෙහෙම වෙනස් අවස්ථාවක් ඒ කියන්නේ මරණයට කැප වුණු අසාධ්‍ය තත්ත්වයට වැටෙන සත්ත්වයේ ජීවිතේ බේර ගන්න අරමුණෙන් ජීවිතේ බේරගත්තාම ඊට පස්සේ ඒ සත්ත්වයාගේ ජීවිතේ පවත්වගෙන යාමත් වකීමක් වෙනවා. ඒ කියන්නේ යාට කන්න බොන්න බෙහෙත් දීලා ඉන්න තැනක් දෙන්නත් සිද්ධ වෙනවා. ඒතර මෙහෙම කාරණයක් කරනකොට සචේතනාවෙන් කෙරුවත් එතන යම් ආකාරයක වූ බැඳීමකුත් ඇති වෙනව නේද? ඉතින් මේ කාරණේ කොහොමද මෙතනට ගලපගන්නේ? තේරුම් ගන්න. එතන තියෙන ඔය ethics වල තියෙන කොටස් සීලයටත් වඩා ethics කොටසක් තියෙන එතන ඒක හොඳ දෙයක්. morality එකට වඩා ඒක ethics වශයෙන් ඉගෙනම දෙයක්. එතෙන්දී දැන් සාමාන්‍ය මෙහෙමයි. ඒ වගේ බේරගත්තාම සමහර තැන් තියෙනවා ඒ කට්ටිය සැංචුරිස් හදලා ඒ වගේ තැන් වලට බාර දෙන්න පුළුවන්. දැන් මේ මා ඉන්න දිහා තියෙන සමහරට මං ඒ ඒ වගේ වෙලාවට දැන් අම්මා වෙනුවෙන් හරි නැත්නම් යාළුවෙක් වෙනුවෙන් හරි එක්කෙනෙක් බාර ගන්න පුළුවන්. ඒ ඉන්න කෙනෙක් බාර අරගෙන සැංචුරි එකට දෙන්න පුළුවන් කට ආදරෙන් බාර ගන්නවා ඒක. දැන් අපි හිතමු වගේ තැන් තියෙන ඔය දඹුල්ල පැත්තේ විශාල වනාන්තරයක් තියෙන ඒ කට්ටිය අපට ගහලා හදලා තියෙන්නේ ඒකට දානවා ඒ ගවයම. ඒ කට්ටියට ඒ බොන්ට වතුර තියෙනවා කන්න තනකොළ තියෙනවා. ගේට්ටුවක් දාලා විශාල ඒක රැකවරණ සැලසෙල් දෙනවා ආයෙත් ඒ වරන් යන්න බැරි වෙන්නට. ඒකින් සාය සංවිධානය කරන ඇත්තෝ ඒකත් දැනගන්න ඕන. නැත්නම් අර මේ කැලියට ගියා තාපසේක් එයාගේ සිවුර කෑවා මීයා මියා මීයාගෙන් පරස්සෙන්ද පූසෙක් ගෙන්න ගත්තා සිවුර පරිස්සම් කර පූසට කිරිය වුණා හරකෙක් ගත්තා හරක බලා ගන්නට මිනිහෙක් ගෙනාවා මිනිහා තනිවෙන්න බෑ කියලා කාන්තාවක් ගෙන්න ගත්තා ඉතින් ඔක්කොම ඉවරයි ඒ නිසා ඒවා ගැන පරිස්සම් කරන්න ඕන විදි තියෙනවා ඒවා දුර දක්නා නුවණ තියෙනවා ඒ නිසා ඒවා ගැන හිතන්න ඕන ප්‍රති තියෙනවා. අනිත්‍යයට කරදරයක් නොවෙන්නට සමාජමේ සංස්ථාවත් බිඳහෙලෙන් නොහෙලෙන්නට නමුත් කරුණා මෛත්‍රියත් ඇතිව කරන්න ඕන විද්‍රිය. ඒක එලි දක්වන්නටවත් හඬ පෙර ගහන්නවත් නැතුව කරන්න ඕන විද්‍ය තියෙනවා. ඒ නිසා සමහර ඒවා තියෙන අච්චර නැත්නම් අපි තථාගත දේශනය අනුයුක්ත කරගන්න බලමු අපිට සමාජයට අනුයුක්ත කරන්න තෙන් ඒ වගේ අර විදම් පාර ගන්න එක්කනා නෙවෙයි ගෙද්දෙන එක්කනා ගැන හිතපුවාම හරියන්නේ විදිහ තමන් ගැන හිතන්න ඕන එච්චර බුදු සරණයි ද අපි මධ්‍යම සීයට යමු. එතකොට දැන් අර කච්චානේ ගෙදරදී මම ඒක ඇහුවා මම තථාගතයන් වහන්සේ ගැන මට ආදරයක් ඇති වුණා. අම්මා තාත්තට කියලා මම එතකොට මට මේ ගෙදරම ඉන්න බෑ අවසර ඉල්ලගෙන අම්මා තාත්තට කියලා තාත්තා බරින්ද බන්දන අනුබ බ්‍රාහ්මණේ එයා ශාස්ත්‍රීය කියාගේ සමන භාවයට අඳපා ඒත් මං ගිහිල්ලා එයා කියපු මාර්ගයට මම පිළිපන්න මගේ අදිෂ්ඨාන පූර්වක බවක් ඇති වුණා මං යන්න ඕනේ මාර්ගය මුල්ම සීල කොටස් අපි කතා කරා. එයා එකෙන් ඉන්න. ඒ තවත් ටිකක් එහාට යනවා. ඒ චූල සීල කියන්නේ මුල්ම පදනම් ටික. ඉන් එහාට ගියා මෙයා ඊට පස්සේ බුදුහා කියන එයා යථාවාපන ඒකේ භුන්තු සමන බ්‍රාහ්මණ සමහර පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ශ්‍රද්ධාවෙන් දුම් කැම්බීම කාලා බීලා බිහිචග්ගාම භූතගාම සමාරම්භං අනිත්තා විහෙරಂತಿ. ඒතෝ මේ බීජ වලින් පැලවෙන දේ කඳු වලින් මේ මුලින් පැලවෙන જાති කඳෙන් පැලවෙන જાති කන්ද බීජ මූල බීජ කන්ද බීජ බීජ අග්ග බීජ බීජ බීජ එහෙම තියෙනවා දලු පැලවෙන જાති එක එක වර්ගයේ ඒවා විනාශ කරන්න. ඒ වගේන් අයින් වෙලා ඉන්නවා. ඉදම් පිස්සෝති සීලාස්මි. සමහර ඒවා ඒක කරනවා. නමුත් මෙයා බුදුහාවෙපයි කියලා තියෙනවා. එයා කරන්නේ නැහැ. දැන් දැන් ඒතකොට ඒකටත් අනුයුක්ත කරගන්න නොයෙක් කියන්න පුළුවන් සමාජමය සංසිද්ධීන් ඒවා ප්‍රශ්න හැටියට ගන්නට එපා. ඉතින් වන් ලෝමෝවරකක් පූජා කළා ඒක හොඳද ඒවා ඒවා දැනට ගන්න තියපසත්ත දැන් මේක ඔළුවෙන් තේරුම් ගන්න ඕන පැති තියෙනවා මම දන්න කෙනෙක් ඉන්නවා එයා එයා බොහොම රමණීය ඉදමක් කරගෙන ඒකේ භාවනා කරා හුඟක් මුත්‍යාට ක්ලෝන් මූවරකින් අක්කර හත අට කෙරුවත් ඊටම ඒක කපන්න සිද්ධ වුණා. ඒකට යා එක්ක ඊට පස්සේ කි සත්තු සත්තු කැපෙන හැටි සමරකේ. එච්චරයි. ඒ සමරකේම ඉන්නේ කිවර කළා. ඊට පස්සේ ගෝවිතං කරන නැත්නම් කොටස් තිබුණා ඒ කට්ටිය තියව දීලා ඒ කට්ටිය විලා ලෝන් මෝඩ් කරන පස්සේ තින් එයා එතන ගියා යන්න. නිෂ්කලංක තැන තමයි. නමුත් ඒ නගරේ ඉන්නකොට ඒක එහෙම කෙරෙන්න ඕනේ කියලා. ඉතින් එයා එයා මේ தත්ත්වයට ඇවිල්ලාමත් නෙවෙයි මේ වගේ සතහාගත ධර්මයට ඇවිල්ලා නැහැ නමුත් එයාට ඇති වෙච්ච හේතු ඒ තනකොළ කැපීම සහ තනකොළ කැපීම නිසා තියෙන සත්ත්වඝාතනය කියලා දෙකමයින් කරා. ඒත් හොඳ தත්ත්වයයි ඉන්න සතහාගතයන් වහන්සේටත් කිච්චුල දැන්. ඊට පස්සේ තව එක යථාවා මේක මජ්ක්‍ධිම සීල අර මුල්ම පදනමෙන් තවත් එහාට යන එකක් අර මුල්ම සීල කොටස් එකගෙන මේකත් අතහරිනට පස්සේ ශ්‍රද්ධාවෙන් දුම් භෝජන වන්දලා මේ sannidhikārකේ ඉන්නේ නැහැ. ඒ කියන්නේ කෑම අයින් කරලා තියන්නේ. පාන sannidhiයක් කරන්නේ. ඒ කියන්නේ තැම්පත් කරලා දෙන පස්සේ ගන්න තියාගන්න. වත්ත සම්නිධි ඇඳුම් පස්සේ ගන්න කියලා යාන සම්නිධි. සායන සම්නිධි ඇඳුම් යාන ඇඳන් වාහන ගන්ධ ආමිෂ සම්නිධියක් කරන්න. ඒවිති ඒ ඉතිවා ඉති ඒව රූපා මේ විදියට මේ විදිහේ දේවල් හරි කමන්න. ඔය කියපු දේවල් හරි ඒ විදිහේ දේවල් හරි කමන්න. ඉතිවා ඉති ඒව රූපා සම්නිධිකාර පරිභෝගා පටිවිරතෝ හෝති. තියාගෙන පාවිච්චි කරන දේවල් වලින් අයින් වෙනවා. දැන් මේ මේ සීල කොටස් අරගෙන තව කෙනෙකු දන්නා කෙනෙකු අඩුවට සලකන්ට නම් හිතන්න එපා. ඒක කරන්න එපා. ඒක කරන්න එපා. අර බුදුහාඳු මේ උපාලිට කිව්ව ඒ ඒ ඒ විදිහේ සත්‍යම් මතේ තියෙන්න ඕන. ඊළඟ කොටස. යා ඒ ඒ විදිහටම එයා මේ ගී ක්‍රීඩාවල් වල සම්බන්ධ වෙන්නේ නැහැ. ක්‍රීඩාවල් එක්ක සම්බන්ධ වෙන්නේ ඒවා බලන්නේ නැහැ. අද ක්‍රමයට කියනනම් කම්පියුටර් රූප වාහිනී ඒවා එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ කොහොමදවත් නැහැ. ඊළඟට මේ මජ්ක්‍ධිම සීලය අපි මේවා ගැඹුරින්ම සාකච්ඡා කළා මේ මුල් එකේදී මොකද අපි කිව්වා මෙතෙන්දී ඊළඟ මේ සීලඛන්ධ වර්ගයේ ඔක්කොම තියෙන්නේ ඒකයි. නිසා ඒවා අයින් කරනවා කියලා. ආධ්‍යාත්ම මාර්ගයට එන හරියට විතරක් ගන්නවා කියලා. මම ඒ නිසා ඒ ටිකත් අයින් කරනවා. ඒ කියන්නේ අර නැකත් කියේ බලන ඒවා අතබල්ල ශාස්ත්‍ර කියන ඒවා හඳහන් හදන ඒවා නැකත් හදන ඒවා වගේ අයින් වෙනවා. ඊට පස්සේ අර 28ක් කිව්වේ අපි කිව්වේ දෙතිස් කතා කියලා ලංකාවේ කියලා 28ක් කියලා ඒ ටික ඒ කතා ටික ඒකට ඉතිරච්ඡාන කතා කියව කතා නොකර ඉන්නවා. ඒ වගේ කතා වලින් ණයෙන් ගන්නවා. ඒ කියන්නේ පත්තර සංගරා කියවන්නේ නැහැ ප්‍රවෘත්ති බලන්නේ නැහැ කියන එකයි වෙන විදිහට කියොත් මේ ඔළුව දඟලනවා ඒකයි නිසා. ඊට පස්සේ අපි හොඳ දෙයක් ගැන දස සාකච්ඡා කළා. ඒ බ්‍රහ්මජාලයේදී ධම්මජාලයේදී විද්‍යුත් සංගාමයේදී සංගාම විජේති මේක මේක විතරක් යලි මතක් කරන විග්‍රාහී කතා වලින් එන්නේ නැහැ මොකද ඒක ගැළපෙනවා මේ යථාවාපන ඒකේ බොන්තෝ සමනවා බ්‍රාහ්මණා සමන බ්‍රාහ්මණා මේ සමහර පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මිනිස්සු බැතිසිතින් දුන් කෑම බීම පාවිච්චි කරලා ඒව රූපම් විග්ගාහිය කතං අනිත්තා විහරන්ති. බෙදෙන කතා නැත්තම් මේ ඕනෝන් අභිභව යන කතා වලින් ඉන්නවා. නත්වං ඉමන් ධම්ම විනයං ආජානාසි. ඔයා නම් මේ ධර්ම විනය දන්නේ නැහැ. අහං ඉමන් ධම්ම විනයං මමයි මේ ධර්මයයි විනයයි හොඳටම දැනගෙන ඉන්නේ. කින්තුන් ඊමන් ධම්ම විනයන් ආජානිස්ත. ඔයා මොනවද මේ ධර්ම විනය දන්නේ? මිච්ඡා පටිපන්නෝ තුමස. ඔයා ඉන්නේ වැරදි විදිහටයි. ඔයා ඔයාගේ පිළිවෙතම වැරදි ක්‍රමයක්. පටන් ගත්ත විදියෙන් වැරදි. අහමස්මි සම්මා පරිපන්න. මම තමා හරියට මේ මාර්ගය යන එක සහිතම් මේ මම කියන එක බොහොම අර්ථවත් දෙයක් ප්‍රතිඵලදායී දෙයක් හිතකර දෙයක් අසහිතන්තය හොයා යන මාර්ගයේ අහිත කරයි පුරේ වචනීයම් පච්චාවච ඔයා කලින් කියන්න උන්දේ පස්සේ කිව්ව පස්සේ කියන්න උන්දේ කලින් කියන්නේ අදිචින්නන්තේ විපරාවර්තන කොච්චර කලක් ඔයා මේක පාවිච්චි කරත් ඔයාට වැරදිලා තියෙන්නේ පොට වැරදිලා තියෙන්නේ ආරෝපිතෝ තේ වාදෝ මම ඔයාට අභියෝගයක් කරනවා නිග්‍රහිතෝ තුමසි ඔයා සම්පූර්ණයට නිග්‍රහයක් වීයට කොට චරවාද ප්‍රමුඛාය. මේ අභියෝගයෙන් මිදෙන්නට මාර්ගයක් හොයා ගන්න. නිබ්බේතේහිවා සචේ පහෝසි පුළුවන් නම් ඒකට විසඳුමක් දෙන්න. ඉතිවා ඉති ඒව රූපා මේ විදියට මෙහා සමාන හෝ විග්ගාහ්‍ය කතා බෙදෙන කතා වලින් පැටලෙන කතා වලින් අයින් වෙලා ඉන්නවා. ඉදම් පිස්ස හෝති සීලස්මි. මේකත් හොඳ සීලයක්. ඔය අනිත් ඒවට වඩා අප අතින් ඕක කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙමු අපි කවුරුත්. යථාවාපන ඒකේ බොන්තෝ සමනවා සමන බ්‍රාහ්මණ සමන සමන බ්‍රාහ්මණයම් සද්ධාදේය භෝජනානි බුඤ්ජිතෙන් පාලි තේනෝනේ ශ්‍රද්ධාවෙන් පිරිනමන දේවල් කියන්නේ විශ්වාසයෙන් යුත් පිරිනමන දේවල් වළඳලා තේ කුහකා හොන්ති ලපකාච බොහෝම කුහකා ඒ කියන්නේ අර හෙළ බසින් කියන්නේ දවල් මිකෙල් රැදානියේ කියලා. ඒ විදියකට ඉන්නේ වෙස් මාරු කරගෙන. වෙස් මූණක් තමයි තියෙන්නේ. අපටත් එහෙම තියෙනවා. උන්ට මතකෙ තියෙන්න ඕන. ලාපකා. ඒ ඒක කියන ක්‍රමක් තියෙන. එක එක විදිහට කියනවා Taman හොඳයි කියලා. නේමිත්තක නිමිති හා පෙන්නනවා. සාමමනම් ඇට තියෙන මිදි කන්නේ නැහැ. මම නම් මස් මාළු කන්නේ නැහැ කියලා ඒක අඟවනම් ඒ අඟවන්නේ අනිත් එක්කෙනාට වඩා මම මම හොඳයි කියලා කියන මම දිලිසෙන කෙනෙක් කියලා මං නොකී වචන වලින් මගේ පිත්තල පහම් රාසෝ දාලා පිරිමදින්ට ඒ කරන්න වැඩිපුර දිලිසෙත්. ලාභේන ලාභන් ජීෙන්සිතාරෝ ලාභින් ලාභේ බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මම අනිත්ට පෙන්න මට මේකත් ලැබෙනවා කියලා. ඒකට අනිත් එක්කම ඊට වඩා දෙන හින්දා. ඒ වගේන් අයින් වෙනවා. ඉති ඒව රූපා කුහන ලපනා පටිවිරවතෝති. ඒ වගේ අපි සිහලපසින් කුහකකම් කියන්නේ කුහකම් නැති ගුණයක් පෙන්වන්නට හදනවා. නැති ගුණයක්. පෙන්වන්න හදන්නේ වඩා වාසි ලබා ගන්නට. වඩා වාසි ලබා ගන්නට. ඒ වගේ වකින් අයින් වෙනවා. ඉදම් පිස්සෝති සීලස් මේකත් එයාගේ සීලයේ කොටසක්. අර කච්චායන ගිගදෙත් බුදුහාරණයි කියලා ආරංචිලා මටත් ඉන්විටේෂන් එකක් ආවා. මං ගියා මටත්. ඒ සිද්ධාර්ථ ගෞතමයන් දකින්න ලැබුණා ඒක උන්වහන්සේට මම ආදරයක් ඇති කරගත්තා අපච්චිට අම්මට කියලා මම පැවිදුණා පැවිදුණාට පස්සේ බුදුහාමුදුරුගේ මාර්ගය ටික ටික ටික ටික ගැඹුරට බාර ගන්නවා අර මුල් කොටස් එහෙමම තියා ගන්නවා අනුමත්තේසු වජ්ජේසු බය දාසාවේ ඊට පස්සේ ඒකට ගැළපෙන මේ මජ්ක්‍ධිම සීල වලටත් අපි එන චූල සීල මධ්‍යම සීල පුංචි පුංචි දේවලුත් පරිස්සම් වෙලා මුල්ම හරි දේවල් මැද හරි දේවල්ට අපි පරිස්සමෙන් එතෙන්ට එනවා මේක තමයි මධ්‍යම සීලය කියන්නේ අර අර තියෙන තත්ත්වයට වඩා ටිකක් කියලා මධ්‍යම සීල කියන්නේ ඊට වඩා ලොකු දේවල් මේ අර මුල් එක පරිස්සම් වෙන මේ ටිකට ආවහම මධ්‍යම සීල කීවේ එක අපි මෙයා මේ බ්‍රහ්මජාල සූත්‍රයේදී කරුණු කතා කළා සීලයෙන් පස්සේ ඊට පස්සේ එන ටිකට අපි ටික ටික යන්නට ඕන. මේ ගැන කතා කරනවා නම් කතා කරමු නැත්නම් අද දේශනේ දේශනයක් නෙවෙයි මම ලියුම් කාර්ය ප්‍රමණ ලියුම ඇතුලේ තියෙන දේවල් කරලා බලන්න කරලා බලපුවාම ඇතුලේ පේන තමන්ම නම් එච්චර හරි. ඒකේ එළියුම මොකද ලියලා නැහැ ඒකේ ඒකේ මේ හපලා ගිල්ලාම තමයි තේරෙන්නේ ඇතුළේ සිද්ධ වෙන්නේ නැහැ බුදු සරණයි ඒ ගැන සාකච්ඡා කරන් තියෙනවනම් සාකච්ඡා කරන්න මජ්ජිම සීලය මේ සීලඛණ්ඩ වර්ගයේ ඔය එන සූත්‍ර 10ම ඕවා තියෙන එක එක විදිහට දැන් මුල එකට වඩා හැබැයි මේක දැන් ධානය ගැන එහෙම එහාට එහාට කතා කරගෙන යනවා. අත පසුගිය සතියේ ධානගෙන ආපු නිසා අපිට කිහින් සීරෙස්සෙන් දෙන්න පුළුවන්. ආයතන ගැන ඇහුවා. ඒ අමතක නෑ. තිත්ත සූත්‍රය පොඩ්ඩක් කියලා බලන්නට ඒ වගේ දෙයක් මේ මේ ගැන සාකච්ඡා කරන අපි කැමති බණහනට උතුම් කල්යාණ මිත්‍රයන් මිතුරන් කතා කරන්න බුදු සරණයි තමයි සත්‍යයමනේ මේ විග්‍රහිත කතාව කියන එක මම හිතනවා මේ ඊටාත්ම ගැළපෙන එක හුඟක් වෙලාවට පෞද්ගලිකව තේරෙනවා යම් යම් ආකාරයෙන් සම්බන්ධ වීම පවා තියෙනවා කියලා පෞද්ගලික වශයෙන් හැම තැන්වලට විශේෂයෙන් මේ කාලේ එහෙන දේවල් ගත්තාම හුඟක් වෙලාවට සමහරු මගෙන් උත්සාහලා තියෙනවා මේ අහවල් දෙයක් ඇහෙනවා ඒක මගේ චින්තනයටත් ගැළපෙනවා වගේ ඒක හොඳයිද කියලා. ඉතින් ඒ වගේ තැන්වලදී අපිට හරීම ප්‍රශ්නයක් වෙනවා ඒ ගැන දෙයක් කියන්න. ඒ කියන්නේ මේක හොඳද නරකද කියලා තවත් කෙනෙකුට කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි දන්නේ සුළු වශයෙන් ඒ සුළු වශයෙන් දන්න අපිට තේරෙනවා සමහර දේවල් නොගැලපෙනවයි කියලා. එතකොට ඒ පිළිබඳව අපිට යම් කිසි විදිහකින් කියන්න සිද්ධ වුණොත් ඒ ඒ ඔබ අහපු දේ ගැලපෙන්නේ නැහැ ධර්ම විනයට මා දන්නා තරමින් නම් ගැලපෙන්නේ නැහැ කියලා තමයි ඒකට අපි උත්තර දෙන්නේ. ඉතින් එතනදිත් අපි මේ මේ විග්‍රාහික කතං කියන අනිරුත්තා විහරಂತಿ කියන එකට සම්බන්ධ වෙනවද කියන එක තමයි ප්‍රශ්නයක් තියෙන්නේ සත්‍යෙතමනේ ඒ වගේම අපිට ඒ සමාජයේ පැත්තෙන් බලන. ඔකට අපිට බාහිර පැත්තෙමුත් ගත්තාම අපිට හුඟක් වෙලාවට ඇහෙන දෙයක් තමයි මේ වැසුණු නිවන්දර විවර කරනවායි කියලා. යම් යම් විදිහේ දේශනා නැත්නම් අදහස් මේ ධර්මයේම වෙනත් පැත්තකින් බලලා ලෝකයේ විවෘත කරන පැත්තක් තියෙනවා. එතකොට අපි උදාහරණයක් ගත්තොත් පටිච්ච සමුප්පාදය කියන එක මෙතෙක් කල් වැරදිව තේරුම් අරන් හිටපු නිසා අපිට නිවන් මාර්ගය වැහුලා තිබුණා. නමුත් මේ විදියයි හරි කියලා විදිහට ඇහෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවක් මේ ගණේට වැටෙනවද කියන එක තමයි අතනම කියන්නේ ඒ ඒ කියන අය බොහොම කරුණාවෙන් මෛත්‍රී තමන් විසින් අවබෝධ කළ යම් දෙයක් තමයි අනිත් අයට කියන්න උත්සාහ ගන්නෙ. නමුත් දැන් මේකනෝ බලනකොට එතනත් මේ විදිහට විග්‍රාහික කතං අනුත්තා විහරන්ති කියන ගණයට වැටෙනවද කියලා වගේ දෙයක් එතන සත්‍යතුම ඒකට අපිට උදව්වක් කරන්න පුළුවන් තේරුම් ගන්න. නෑ මා හිතනවා තෙන්දි ඔබතුමා නම් ඒකට වැටෙන්නේ ඒ අනිත්තා නම් ඒකට වැටලා ඉන්නේ. එහෙන් බැලුවාම මේක නිසා හැමතිස්සෙම සූත්‍ර ධර්මයට සම්බන්ධ කරන්තු. ඒක හුඟක් වෙලාවට තියෙන්නේ මේ සමාජමය පසුබිමක් හැදෙනවා. සමාජයෙන් පසුබිමක් හැදෙනවා. ඒවා ඒක සමාජ විද්‍යාත්මක පරීක්ෂණයක් කරන් දෙන. ඒක මේ මේ මේකෙන් ප්‍රචාරය වෙන දෙයක් නොවෙන්න ඕන ඊට පස්සේ. මෙහෙමයි ඔක වෙන්නේ. දැන් මා ඉගෙනගෙන මං මං මට PhD එකක් තියෙනවා නම් PhD කෙනෙක් මහාන වුණොත් මං එයාට හුම්කන් දෙන්න ලෑස්ති. අනිත් අයට හුම්කන් දෙන්නේ මම විද්‍යාව ගැන කතා කරලා තියෙනවා නම් ඉගෙනගෙන නම් තියෙන්නේ ඒ භාෂාව කතා කරන එක්කනට හුම්කන් දෙනවා අනිත් අය අඩුවට සැලකීමක් එනවා ඒ තත්ත්ව එනවා ඒ ධර්මයටත් වඩා උතුම් සමාජමය තලයකට එන්න උත්සාහ ගැනීමක් තියෙනවා එතන. ඒක කොතන සිද්ධ වෙන දෙයි. කොතන සිද්ධ වෙන දෙයි. දැන් සමහර අපිටම සමහර කෝවිලක් හරි පල්ලයක් හරි තියෙන ඒකට අනිත් අය දෙන්න දෙන්නේ යන්නේත් නැහැ. සමහර ඇත්තෝ ඒ ගේට්ටුවෙන් ඇතුළටවත් යන්නේ නැහැ. ඒ ගේට්ටුවෙන් ඇතුළටවත් යන්නේ නැහැ ඒ අනිත් ආයතනයේ. එයා කියොත් එයා අපාය තමයි රැඳෙන්නේ කියලා මිච්ඡා දෘෂ්ටි කියලා. ඒ නිසා කරුණු සහිතව කියන්න පුළුවන් නම් කියන්න ඕන. එතන ඔය තියෙන දිත්‍ය නිඥානක්කාන්ති. ඒකයි මං කියන දෙයට නම් තේරෙනවා කියලා කියන්නේ ඒකයි. දැන් ක්‍රිෂ්ණමූර්තිතුමාට හුම්කම් දෙන කෙනෙක් කොහොමදවත් සත්‍ය සාහිත්‍ය හුම්කම් දෙන්නේ සත්‍ය සාහිත්‍ය හුම්කම් දෙන කෙනෙක් ඕෂෝට කොහොමදවත් කැමති නැහැ. අනේ වගේ. ඒ එක එක්කෙනා රුචි කරන පැති තියෙනවා. ඒ අනුව තමයි ඇදුම් කන්දේ ඇදුම් දෙන්නේ. දැන් අර ධාතු සෝභික්ක වේ සත්තා සංසන්දෙන් සම්බන්ධි අදහස් වශයෙන් තමයි සත්‍ය ඇදුම් කන්නේ. මුගලන් හාමුදුරුවන්ට කැමති මුගලන් හාමුදුරුවන්ට. ඒ අනුයුක්ත. ඒ මෙගිල සාරිපුත්තහන්ට බැන්නේ නැහැ හැබැයි. ඊට පස්සේ මහා කාශ්‍යප හඳුන් ක්‍රමයට කැමති ඇත්තු ඇත්ත යනවා. ඒ ඇත්තු මුගලන් හාන්ට දුස් කියන්නේ නැහැ. ආනන්දහාන් දුස් කියන්නේ නැහැ හැබැයි. ඒතර දැන් මුගක් වෙලාට මගේ මගේ එක්තරා සංකල්පයක් මං හදා ගන්නවා. දැන් ඉස්සරට වඩා තාක්ෂණ නිසා මට ඇහිලා ಜಾති වැඩි. එතකොට දැන් එහෙම කෙනෙක් ප්‍රතිපදා වැඩි කියලා කියනවා නම් එතනයි තියෙන්නේ. එතන තියෙන වෙනසක්. ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් මාර්ගයේ ධර්ම බුදුහාම තෙන්දි කියන්නේ පොඩි දේවල්ට වඩා විශේෂයෙන් ප්‍රතිසම්පන්නතාව වගේ දෙයක් ගැන. ඉතින් එහෙම ඒක දැන් සමහර දැන් අපි හිතමු බික්කු ඥානානන්ද අපවත්ච්ච උන්වහන්සේ කියන හොඳට කියලා තියෙනවා. ඔය ඔය ඔය ඔබතුමා කියන්නේ මටත් ඇහිලා තියෙනවා. ඒ කියන එකන කවදාවත් බික්කු ඥානානන්ද කියන්නේ කවුද කියලා දන්නේ නැති කෙනෙක්. ඒකයි එහෙම කියන්නේ. එතකොට මම අහා මගෙන් මෙහා ඇහිලා තියෙනවද කියලා අහන්නේ. ඒ අහන අයත් කවදාවත් එතකොට එන් එහා ධර්ම අහලා නැහැ. නමුත් එයාට ගැළපෙන පරිසරයක් සකස් වෙච්ච කෙනෙක් එයා විසින් ඉහළ කරයි කියන්න පුළුවන් කෙනෙක් තමයි කියන නිසා ඒකට යනවා. ඊට පස්සේ මම මම මම පාර්ශවයකට බැඳලා ඉන්න එක්තරා. මම කැමති මේ භික්ෂු පිරිසට මා කැමති මේ භික්ෂු පිරිසට කියලා. ඊට පස්සේ මං අහුම්කන් දෙන්නේ මේ වගේ කෙනෙක් ආවොත් විතරයි. ඒ එතවත් වෙන්නේ දිට්ඨි නිඥානක්කන්ත. මං කියන දෙයට මං එතන බැඳීමක් තියෙනවා. ඒක හොඳම වෙලේ තමයි කොතනින් හරි කමන්නේ සත්‍ය අවබෝධයට එන එක. හැබැයි ධර්ම මාර්ගය ගැන කතා කළ වැරදිට කියවෙනවා නම් අත්වාදයට යනවා නම් කරුණාවෙන් කියන්නට ඒ කියන වචනයට වඩා වචනේ පිටුපස සිටීති මෛත්‍රී පූර්වක සත්වේ පිරිස වැඩි කිරි ගැනීම, මිතුරන් වැඩි කර ගැනීම පරමාර්ථ නොවෙන්න ඕන. සමහර ඇත්තු සත්‍යක වගේ ඇත්තු බුදුහාමුදුරු හැම වෙලාවත් එයාට ඒක තේරුම් ගන්න බැරි වුණා. උපක බුදුහාමුදුරු මේ බුදු වෙච්ච අලුතන්නේ දිව හොල්ලලා ඔච්චම් කළා තමයි යන්නේ ගියේ. ඒ වගේ. ඇගේ මග ඇරෙන්න ඉන්නවා. ඒ නිසා මේ නිග්‍රහ නොකර කරුණු කියන්න මෙහෙමයි මා දන්න හැටියට කියන්නට පුළුවන් ඉන්න ඔක වැරදි කියන්න. භික්ෂුවක් කියනවා කියලා හරි කියන්න බෑ. මුඩු හිස කසාවත නිර්වද්‍ය මාර්ගයේ සංකේතයක් කියලා කියන්න එපා ධර්ම මාර්ගයට යනකොට. සාම්ප්‍රදායිකව කරන ගරු කිරිල්ල අභිවන්දනය ඒක කරනවා. නමුත් ධර්මයත් එක්ක සම්බන්ධ වෙනකොට ඊට වඩා වෙනස් සිදුවිලි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා තුඟක් වෙලාට වෙන්නේ උඟක් වෙලාට ඒවා කියවෙන්නේ කියන් කියන්න එක්කන අහන එක්කනට කරුණාවට වඩා ඊට වඩා වෙන දෙයක් කියුවෙක් වෙනාලු සිද්ධවන්නට කිරින දේශනයක් වෙනවනම් ඒක හොඳ නැහැ. ඒතර අහන කෙනා ගැන කරුණාවෙන් නෙවෙයි ඒක කරන්නේ. ඒ ඒ නිසා ඒක තේරුම් ඒක තේරුම් ගන්නට වෙනවා. ධර්මයේ වැරදි නම් ඒකට කරුණාව පෙරදරිව මා කියේකයි කියන වචනයට වඩා වචනේ ඇස්සේ ඉන්න මිනිසාගේ කරුණා මෛත්‍රිය දක්වලා කතා කරන්න ඕන. අර්ථුල සීලයේ තුනේ පරුසා වාචා නැතු පෝරි බහුජන කන්තා බහුජන පනාප. ඒ වචනෙම කියන්න වාදයක් එක්ක ගියොත් කවුරුත් එක් ගන්නෙ නැහැ. මොකද ඔළුව වහලා තියෙන වෙලාවට කතා කරන්නේම ඒක ෂිප් બ્લોක් එකක් දාගෙන කොහොමදත් ඒක දුස්ත යන්නේ නැහැ යාට පුදයා හිතන්නේ මෙයා දන්නේ නැහැ මෙයා මොඩේ කුයි ගියාට කියලා අනිත් එක්කනත් හිතෙන්නේ එහෙමයි එයා මොඩේ කියලා ඒ නිසා හැම්බෙලම ඔක්කොම හොඩි ඔක්කොම අපාය ඒකට හේතියට අපි අපායන අපි හැටියට ඒකට අපාය යනවා. ඒක ඔක්කොම අපායදී හම්බෙන්නේ නැහැ ඊට පස්සේ. නමුත් ධර්මය හරියට කියලා දෙන්න. ධර්මය කියන්නේ ඒ නිසා තමයි අපි සූත්‍ර කියවන. ගාක් වෙලාවට අපි වචන වලට වඩා බුදුහාමුදුරු මෙන්න මේකයි කියලා තියෙන්නේ කියන එකට අපි ඉන්නේ ඒක. එතකොට තමන්ට තේරෙනවා. ගන්තෝන මාර්ගය මොකක්ද කියලා. ප්‍රතිපදාතම වෙනවා. මොනවා නැතත් රූප වේදනා සංඥා සංඛාර විඥාන අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ සල්ලතෝ අගතෝ ආබාතෝ පරතෝ පලෝකතෝ තේරුම් ගන්නතෝ. ඒ ඔය ඇහෙන සංඥාත් එහෙමයි කවුරු කිව්වත්. ඒ නිසා YouTube එක දියුණුවේ මාර්ගයේ සංකේතයක් පිළිගන්න දෙපායි. Masters PhD MA double PhD තියෙනවා උනත් ඒක මාර්ගයේ වෙන්නම් නෙවෙයි න එකක් තරින්න ඕනේ තරයි තියෙන්නේ. තරයි තියෙන්නේ. පුදුසාරයි. සම්මයි සල් සල් සල් සක්මේ අපමාන පිං මම හිතන්නේ මේ කාල වේලාව ඔව් අපි නතර කරමු ඕම මේ මේ දීගනිකාය සූත්‍ර අපි ඉක්මනින් යමු මේ මේවා ටික අයින් කරලා දැන් අපි එකයි මේ මට මම බ්‍රහ්මජාලේ කියනකොටම කිව්වා මේක මතක තියාගන්න ආයෙත් කියන්න වෙනවා මේ 10 දීම කියලා. අපි චූල සීල මජ්ජිම සීල දැනගන්නට ඕන. සපේ වයින් කළා මධ්‍යම සීල කියලා ඉවරයි මහා සීල අපි දන්නවා ඊට පස්සේ අර ඊළඟට එන කොටසට එනවා අපිට ඊළඟ තේන්ද්‍රිය සංවරයෙන් පටන් ගන්නවා මොකද ඒවා තමයි අපිට ගාව ගන්න පුළුවන් ಜಾති දැනට අපිට ගාව ගන්න පුළුවන් ඒවා ගාව ගන්න කියන්නේ මං ඒකට එන්ටම වෙනවා මං එන්ට ඕන එකට කියලා තේරෙනවා. එතකොට මොන විදියට තේරුම් ගත්තත් ඔය සීලයෙන් මේ ඉන්ද්‍රිය සංවර සීලයෙන් මේ දීපතයි හෙන්න ඕන. ඒකේ තේනවා නම් හරි. එච්චරයි තියෙන්නේ. ඒසත් මේ ක්ලබ්ස් ධම්ම ක්ලබ්ස් වලට අහු වෙන්න එපා. මේකට උනත් අහු වෙන්න එපා. අපි ඒකයි මේකෙදි කියන්නේ ගුරුවරයෙක් කරගන්න එපා. අපි ඔක්කොම මිතුරන් ලෙස ෆෙලෝ ට්‍රැවලර්ස් හැටියට යමු කියලා. ඒක ඒකේ ලুকু වාසියක් තියෙනවා. මා දන්න හැටියට. මා දන්න හැටියට ලুকু වාසියක් තියෙනවා. තමන් තමන් ඇත්ත කියන් තමන් ගැන ඇත්ත කියාගෙන වැඳෙන්න නෙවෙයි, දිලිසෙන්න නෙවෙයි, අහස්කුරු පත්තු කරන්ට වෙලිපත්තු කරන්න නෙවෙයි. මේකේ අවතීර්ණ වෙන්නට. ඒ නිසා ඒ මා ඒ අදහස ඇතිව සත්‍ය අවබෝධය සඳහා නැඹුරු වෙන්න තමයි අපි උත්සාහ ගන්න මේ ධර්ම සාකච්ඡාවේදී ඒකින් අනිත් එහෙම නොකර නැත් වැරදි කියනා නෙවෙයි. මේක මේ සත්‍යයකට හැරයක් යදෙන කාලේ අපි යොදාගන්නේ පරිස්සම් වෙන්න මාර්ගයක්. කටු ඇනෙන්නේ නැති යන්නේ කොහොම සපත්තුවක් හදාගෙන ස්ටෝම් වින්ඩෝ එකක් හදාගෙන හීටර් හදාගෙන මේ එයා කන්ඩිෂන් හදාගෙන ඉන්නේ කොහොමද මේ ධර්ම මාර්ගය තුළ. මං රත් වෙන්නේ නැතුව මං සීතලේ ගැහෙන්නේ නැතුව ඒක තමයි අපි ඉගෙන ගන්න බුදු සරණයි. බුදු සරණයි කල්යාණ මිත්‍රණාට පින් අපි ඊළඟ දවසේ ඉඳලා ඉන්ද්‍ර සංවර සීලයෙන් ඉඳලා යනවා. මොකද ඒක අප්ප ගාව ගන්න මොන දේ අපිට අනුයුක්ත කර ගන්න ඕන දේ. ඒ නිසා මේ මේ 10ෙම තියෙන සීලය. ඊට පස්සේ අපි ගැඹුරු දර්ශනෙට ටික ටික එනවා. අපවත් වෙනකම් මැරෙනකල් මේ දීගනිකාය කතා කරලා ඉවර කරලා අපි මැරිමු කවුරුත්. බුදු සරණයි සම්මා සම්බුදු සරණයි. අපි හොඳ සිතින් පැතුම් ප්‍රසක් කරමු. සසර වසනතු උදාර ගති පැතුම් ඇති මිත්‍රයන් මිතුරියන් පමණක්ම සුලැබේවා. සද්ධාවෙන් සීලයෙන් සියොත්ප්පෙන් පරිපූර්ණ වූ මිත්‍රන් මිතුරයන් ලැබේවා. සුගති සම්පත් මෙහිමි වේවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ක්‍රමෙන් මොහු කරා ගොස් අපේක්ෂය සඳහා අප්‍රමාණ වූ ලෝක සත්‍යයන්ට निराமிස මෙහෙයක් සිදු කරනු සඳහා අම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවයි අදිෂ්ඨාන කරමු ඒ පරම වන්දනීය වූ ධම්ම පුරුෂයන් පමණක් দমনය කරන තථාගතයන් වහන්සේට දැමිය හැකි පුරුෂයන් මිනිසුන් පමණක් দমনය කරන තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් වන්දනාව নমස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු තිරුවන් සරණයි